අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ දෙවැනි දවසේ දෙවැනි ධර්ම සාකච්ඡා වාරයට නැත්නම් පොදු කමඨහ සුද්ධ කිරීම වාරයට අපි පින්ලා තියෙන්නේ ඊ අපි පොදු වශයෙන් මතක් කරගත්ත වැඩසටහන පවත්වන ආකාරය අද මම නැවතත් ඒක මතක් කරන්න යන්නේ නැහැ ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගමු කියලා මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ ගරුතර ස්වාමින් වහන්සේ උස්මරල්ල දෙස සතියෙන් යුතුව බලා සිටීමේදී එය දිගටම සිදු කිරීමට අපහසුතාවයක් ඇතිවේ. උස්මරල්ල ඒ අවස්ථාවේදී සිත කුප්පන ක්‍රියාවලියක යෙදෙන බව පෙනේ. එනම් වේගයෙන් හුස්ම ගැනීම, හුස්ම තද කිරීම වැනි ස්වභාවයක් ඇතිවේ. එම අවස්ථාවේදී මේ බව සතියෙන් යුතුව දැනගෙන සිත වෙනත් අරමුණකට වරින් වර යොදවා හුස්ම රැල්ල දෙස නැවත නැවත පැමිණ ඒ කෙරෙහි සිත යොමු කිරීමේදී හුස්ම රැල්ලෙහි සිත පවත්වා ගත හැක. මේ ක්‍රියාවලිය දිගටම කිරීමේදී යම් අවස්ථාවකදී හුස්ම රැල්ල ලෙස සැලකේ හුස්ම රැල්ල ලෙස සැලකිය යුතු වේලාවක් සිත රඳවාගත හැක. මේ මුළු කාලය තුලදීම සතියෙන් සිටියෙමි. මේ ක්‍රමය සිත සතිමත් කිරීමේ නිවැරදි ක්‍රමයක්ද? තෙරුවන් සරණයි. රචනයේ මුල් කොටස ටිකක් පටලැවි සහිතයි. හිත අවුල් කරන සුළු ගතියක් තියෙනවා. ඒකට වෙන අරමුණට ගිහිලා ආය හිත මූල කර්මස්ථානට ගිනවා. කෙසේ නමුත් ඒකෙන් වැඩි වේලාවක් අරමුණේ නැත්තම් ආනපනීත පවත්න්න පුළුවන්, සත්‍ය පවත්න්න පුළුවන් කියන එක සඳහන් කරලා තියෙනවා. ඒ නිසා පොදු වශයෙන් බලනකොට නම් ආනුමත කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් තියෙන්නේ. ඉතින් විශ්වාසයෙන් කියන්න පුළුවන් මේක දිගට කරනකොට අර මුලින් සඳහන් කරන්න ගිය විකෘති සහ සංකීර්ණතා ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි මුලදී මොන ක්‍රම සහ විදි යෙදුවත් කොහොම හරි අරමුණත් එක්ක ඇසුර වැඩි වෙනවනම් යෝගාවචරක විශ්වාසය වැඩි වෙනවනම් සතිය දැන් එnde end ඇසුර වැඩි වෙනවයි කියලා ඉස්සරහට යනකොට ඒකට අනිකුත් අවශ්‍ය කුසලතා ක්‍රමසාවිදි පහළ වෙනවා. හුඟක් කාලවට ඒවා එන්නේ සබකෝලේ නිසා. විශ්වාසය ඇති වුණාට පස්සේ මට දැන් අරමුණත් එක්ක ඉන්න පුළුවන්. මට දැන් සතිය දිගට තියෙනවා කියලා. ඊ අර කෝල ගති නැති වෙලා ස්වභාවික සරල ඍජු සතියට පැමිණෙනවා. ඒ නිසා මේ ක්‍රමයේ දිගට කරගෙන යන්න හැබැයි ක්‍රමයේ වෙනස්කම් ක්‍රමයේ විසීම සකසා ගැනීම ඉස්සරහට. අතිපූජ්‍ය ධම්මජීව ස්වාමීන් වහන්සේ ඉමහත් ගෞරවයෙන් මේ ප්‍රශ්නය අසමි. පර්යංකයේ හිඳ භාවනා කරන විට කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන හතර ආකාරයට භාවනා කළද සම විටම සිතට එන ධර්මතාවන් ධර්මතාවයන් වන්නේ සියලු දේම අනිත්‍යයි කිසිවක් ස්ථිරතාවයක් නොමැත සියලු දේ දුක් සහිතයි ආස්වාශය ඇති වී නැති වී යන සෑම සෑම මොහොතක්ම දුකය අවසානයේ මට මාගේ ආස්වාසේ සහ ප්‍රාස්වාසේවත් පාලනය කළ නොහැකි නිසා අනාත්මය යන්නයි මේ අස්ථාවර ජීවිතයේ ඇති ස්ථාවරත්වයේ කුමක්ද සිහිය සතිය පවත්වන විට අකුසල නම් නොකරෙන සැටි නොකරෙන සැටි වැටහේ මේ අස්ථාවර ජීවිතයෙන් සමුගැනීමටද අකමැති වෙමි. ඉඳගෙන භාවනා කළද ඇවිදිමින් භාවනා කළද, ගෙදර ගිහින් පෞල් ජීවිතයක් ගත කළද, සෑමදේම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි සේ වැටහි. ඉතින් මෙතනින් එහාට කුමක් කළ යුතුද ස්වාමින් වහන්සේ? මෙතෙක් කල් ඉතින් ඒ බව අපි අහලා තියෙනන් ඇති. නමුත් මේ මෙතෙක් කිරීම සඳහා අපිට ගුණවත් දුන්නේ උනන්දුවක් දුන්නේ එහෙම නැත්නම් වේගයක් දුන්නේ මේක නිට්යයි සුඛයි සුබයි කියලා. ඉතින් ඒ නිසා අපි මෙතෙක්කල් ප්‍රශ්න කරේ නෑ අපි මොකටද ජීවත් වෙන්නේ කියලා. කොහොමද ඉස්සරහට සැලසුම් හදාන්නේ කියලා ඒක අත Java නිසාම සිද්ධ වුණා. නමුත් අපි මේ වගේ සංදිස්ථානට ආපුවාම නැත්නම් සතියේ එහා බලනකොට ඒ Java කෝක වේතත් ඒ සඳහා ඉදිරින් තියාගන්න මේ අත්දැකීම මොන දේ වුණත් කායानुපස්සන වේදනානුපස්සනවත් ඒකේ අනිත්‍යතාවය දකිනකොට ජීවිතේ මොකටද කොහොමද මේක ඉදිරියට උනන්දුවක් ඇති කරගන්නේ මේකේ මැරෙන එකද අවශ්‍ය කරන්නේ කියලා අමතර අප හිතපේකත් එක්ක අනිශ්චිතතාවයකට යනවා විස්තර කරගන්න බැරි තත්වයකට යනවා ඉතින් මේක සතිය පිහිටව බාට හොඳ ලකුණක් ඒක සමහර විටක කියනවා මේ ජීවත් කරවීම වෙහෙස කරත්තක් වෙන්න පටන් ගන්නවා. මෙතෙක් කල අපිට එතන තැන ලැබෙන ආස්වාද තිබුණා. ඒ ආස්වාද වුණා ඇත්තට සලකා බැලුවා නම් ඒ ආස්වාද ගත යුත්තක් නෙවෙයි. නමුත් ඒ ආස්වාද නිසා අපි ගත කර වෙහෙස, තරපු වෙහෙස එතන එතන යුති යුත් වුණා. දැන් තීරණ මොකක්වත් නැහැ කියලා නිසා නිතරම සතිය පිහිටවපු කෙනාට වෙහෙස කරගතියක් වෙන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍ය දැවිලි දැවිලි දෙකෙන් තමයි සඳහන් වෙන්නේ. දෙක තමන්ට තමන් වැරදි දකින්න පටන් අර ගන්නවා. මේ මේක ජීවත් කරවන්නේ මොකටද කියලා. එහෙම නැත්නම් අනු මේ තරම් උනන්දුවෙන් මේ කාමයේ පිටිපස්සේ, රූප පිටිපස්සේ තුන දිවිල්ල පිළිබඳවත් අනුන් පිළිබඳවත් දොස් දකින්න ගතියක් තියෙනවා. ඒ වගේම ආරජගත කර ජීවිතය හෝ මේ සතියින් පස්සේ ඇති කර ජීවිතය දෙකේම මේ ලෝකේ මොනම අර්ථයක්වත් අකුරට වැඩ කරන ගතියක්වත් නැහැ. ඒ නිසා මේ වෙහෙස කර ගතිය, තමන් විචිනේ කරන ගතිය, අනුන්ගේ දොස් දකින්න ගතිය තමයි මේ ලෝකේ මොනක්වත් මේ අර පද්ධතියක් නැහැ මොනම නීතියකටවත් මොනම අකුරකටවත් ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා දැනෙන ගතිය පොදුවේ බලනකොට පේන්නේ සතිය පිහිටුව බවට ලකුණක්. වෙයි මේ ලකුණු හතරම නාස්තිකයි. තමන්ට වෙහෙස දැනෙනවා. තමන් ගැන චෝදනා එනවා. අනුන් ගැන චෝදනා එනවා ලෝක පිළිවෙලට වැඩ කරන්නේ නැහැ කියලා තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අපි හුඟක් කාලවට <clears throat> මුලින් මේක භාවනා දියුණුවක් කියලා දන්නේ නැත්නම් මේ නිසාම ඒක නිකන් දෙහිගිඩියක් පැංගිරි හරින්න නැතුව <clears throat> කපුවා වගේ පැංගිරි එන්න පටන් ගන්නවා. නමුත් දෙහිගිඩිය පාගලා මේටි කළා පැංගිරි අයින් කරලා ගත්තාම බුල් ටික ගන්න පුළුවන්. ඒකේ මුලදි මුලදි මේ ටික එනකොට යෝගාවචරයට ඒක හසුරුවා ගන්න බෑ. ඒ නිසා අබුද්ධෝත්පාද කාර්යක කොච්චර භාවනා කරත් අපිට ඉදිරියට යන්න බෑ. මේක බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ බුද්ධෝත්පාද කාලේ පෙන්නනවා. සතිය එහෙම නැත්නම් එළඹ සිටීම නැත්නම් අවධානයේ Taman දෙසට ආපු ගමන් මේකේ මහා මුස්පේන්තු ගතියක් මහා කාලකන්ණි ගතියක් මහා එපා වෙන ගතියක් පේන්න තියෙනවා. ඒ නිසා බටහිර ලෝකේ දකින්නේ ආසියාවේ තියෙන මේ ආගමානුකූල හැඟීම ජීවිතෙන් පලා යෑමේ ප්‍රයත්නයක් ජීවිතයේදී නැස්චාත්‍යයක් වීම කිරීමක් එහෙම නැත්නම් රසවින්දනය දන්නේ නැතිකමක් කියලා බලන්නෙම වටහිර චින්තනය බලන්නෙම මේක බ්ලේච්ච ගතියක් විදියට. ඒක සර්වඥාන්සේ ඉන්න කාලේ Hindu ආගමේ බ්‍රාහ්මණ ආගමේ බමුණෝ අනිගොල්ල තලාගෙන ඔක්කොම ආර්ථිකේ හූරගෙන ඒ පූජා විදි කරගෙන එන කට්ටිය මේ බුදුජානනාථරෝ චෝදනාව කරා. ඒක වචන හයකින් චෝදනා කළා තියෙනවා. අපගබ්බෝ අරසරසෝ නාස්තිකෝ අකිරිය වාදෝ මේ කියන්නේ කිසිම රසයක් දන්නේ නැති මිනිස්සු බුදුහාමුදුරුවෝ කියන්නේ. ක්‍රියාවක් කරන්න නෙමෙයි උගන්වන්නේ නොකර ඉඳයි. නාස්තික වාදයක් උගන්වන්නේ. හරියට ගබ්සාවක් වගේ කියලා. දිගටම මේ වේරංජ බ්‍රාහ්මණ ඇවිල්ලා මෙහෙම මුද්‍රජානාසිට තියලා බයිනවා. යා වචන අටකින් බයිනවා. මුද්‍රජානාසේ භාගයට hina වෙලා කියනවා. ඒ කෙලස් පැත්තෙන් බලනකොට නම් මම කෙලස් කියන්න කරන්න එපයි කියලා කියලා තමයි. කෙලස් නම් ගබ්ස කරන්න කියලා කියනවා තමයි මම. කෙලස් නාස්තිකයි කියලා කියනවා තමයි. නමුත් උඹ හිතන පැත්තෙන් නෙවෙයි මම කියන්නේ කියලා බුදුරජාණන්සේ භාගයට hina වෙලා උත්තර දෙනවා. ඉතින් මේ බුදුහාමුදුරෝ සහ වේරංජ බ්‍රාහ්මණය අතර දෙබස තමයි යෝගාවචර ඇතුළට අවිල්ල තියෙන්නේ. වේරංජ බ්‍රාහ්මණය කියලා කියන්නේ අපි මෙතෙක් කල ගත කර කාම ජීවිතේ. සතිය බුදුහාමුදුරෝ වගේ මේ දෙන එකතු වුණාට පස්සේ වරක වේරංජ බ්‍රාහ්මණය දිනනවා වරක බුදුහාමුදුරෝ දිනනවා. ඉතින් මෙහෙම ඇතුළත උසාවියක් හැඳවලා තමන්ට හොඳට ඒත්තු ගැනිච්ච කෙනෙක් තමයි යෝගාවචරයක් වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් ඒක අතහැලා දානවා ඒක කරන්න බැරි කමක් නැහැ. නමුත් මේකේ මේ කිසි ආස්තික ගතියක් නැහැ. ඉදිරියට තල්ලු කරන රසාස්වාදයක් නැහැ. ඉතින් ඒ නිසා පටන් ගන්නකොට මේක පිළිබඳ වේ සම්මාදිටිය නැත්තම් ඒ යෝනිසමස්කාරය නැත්තම් ඉතින් බුද්ධ ඥානාංශ ගැන ධර්ම ගැන සංඝ ගැන විවිධ මත පළ කරනවා භාගයට තැම්පිච්ච අල කියලා තමයි වර කියන්නේ. හරියට මේක තේරුම් ගන්න නැතුව නිසා භාවනා කළපමණින් මේ දෘෂ්ටි හැදේ කියලා කියන්න බෑ. දෘෂ්ටිය හැදුණු ගමනින් භාවනා ක්‍රමය හම්බෙයි කියන්න බෑ. මේ දෙකම හැදෙන්න නම් මේ දෙක ඉදිරියට යන්න නම් කල්යාණ මිත්‍යයන් තමයි ඇසුර තමයි මේකට තියෙන උත්තරේ. ඒ වගේ කරන අය දකින්නකොට තමයි තමන්ට මේ මම කරන වැඩේ හරියන්න පුළුවන් නැත්නම් ස්වභාවික පද්ධතියක් කියලා දැනෙන. එහෙම නැත්නම් මේක තනියම ගෙනියන්න බෑ. බුද්ධෝත්පාද කාලේකව තනියම ගෙනියන්න බෑ. ඒ තරම්ම මේක නිකන් මුණට පැංගිරි බීපුවා වගේ වැඩක් තියෙනවා. ඒක නිසා ඒ ගමනේ ලස්සනම කෑල්ල හැබැයි ඔය. යෝග ජීවිතේ ලස්සනම කෑල්ල තමයි විසින් තමයිම ජස්ටිෆයි කරගන්න වෙලාව. තමයි විසින් තමයිම සාධනීය කරගන්නවා. මම මේ කරන වැඩේ දිගට කරගෙන යන්න පුළුවන්ද කියලා. මුලින්ම ආවේ පුත්‍රයන්ගේ ශ්‍රද්ධාව ගන්නවා. මගදී කල්යාණ මිත්‍ර ඇසුර ගන්නවා. අන්තිමන තමයි තමන් තේරෙන පටන් අරගන්නේ. මේ වගේ ගමනක්. එහෙම නැත්නම් මේ සංසාරයෙන් ගැලවිලා නිවන පැත්තට යන ගමනකට මේ විදියට මේ විදියට තොවිල් පවිල් කරලා මදි. අමාරුයි මේක පාත්තන එක. ඒ නිසා මේ භාවනා කරන්න පටන් ගන්නකොට මේ නවදහස් හරි පැත්තට දාගත්තේ නැත්නම් ඒ කෙනාට බුද්ධෝත්පාද කාල ලැබුණත්, මනුෂ්‍යාත්ම භාවය ලැබුණත්, කියන සම්පත්තිය ලැබුණත්, සත්පුරුෂාශ්‍රය ලැබුණත්, බණ ඇහුණත්, පැවිදි වෙන්න පුළුවන් වුණත් සාධාරණීකරණයක් කරන්න හිතෙන්නේ නැහැ. ඇයි මොකටද මෙච්චර වදගන්නේ කියලා. නමුත් ගිහිල්ලා මොකක් හරි ඔන්න ඒත් සදාගත් එන්ට හිරේ විලංග වැටුනොත් අපායට වැටුනොත් රාජදඬුවම විදපු දවසට නම් තේරෙනවා ආරක නැති නිසා දැන් ඇවිල්ලා මොන වගේ තනකටද වෙලා තියෙන්නේ. ඒ නිසා මේකට සංසාර බය තියෙනවා නම් මේකට කිසි කෙනෙකුට කරපම් කියලා බලපෑම් කරන්න බෑ. මේ தත්ත්වයට කරනවා නම් කෙනෙක් ඉතින් වඳින්න වටිනවා. ඒක හරි යදවුමක් පුදුමාකාර ආයෝජනයක් මේකේ තියෙන. ඒක නිසා මේ තව කෙනෙකුට මේක බෝ කරන්න බෑ. ඒ කෙනා විසින්ම ඇතුළතින්ම සාධාරණීකරණය කරන්න ඕන. ඒ නිසා මේ ප්‍රකාශන හොඳයි. ඒකෙන් හැබැයි එන ප්‍රශ්නට උත්තරය අවල් එක කියලා දෙන්න එකක් නැහැ. යම් කෙනෙක් ඒතියෙදී බණ භාවනා දිගට කරනවා නම් මේ ගමනේ ඉදිරියට යනවා නම් ඒක ඉතින් අමර දෙයක් තමයි. ඒක මනුස්ස ජීවිතයක ආශ්චර්ය ධර්මයක්. ඉතින් ඒකට තමන්ට තමන් සාක්ෂි වෙන්න පුළුවන්. තව කෙනෙක් අල්ලනවා කියන එක ලේසි නෑ. ඒ නිසා අදාස්තිත්වවත් කිරීම ගැන සතුටු වෙනවා. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ මගේ නෙමෙයි. නමුත් ඒ කියන ස්ටෙප්ස් මට ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව මේ මේ මට හරි ඩවුට් එකක් තියෙනවා. දැන් මම මේක කරලා දැන් ඇත්තටම මේ මේක කරලා මොකක් ප්‍රයෝජනයක් තියෙන්නේ මට ඉස්සරහට. ඩවුට් එකක් තියෙනවා කියන්නේ මේ කොටිම කියනවා නම් බුද්ධාගම ගැන බුදුහාමුදුරුවෝ ගැන ඒ ඔක්කොම ඇත්තටම මෙහෙම දෙයක් වුණාද? දැන් මේකේ ප්‍රයෝජනයක් තියනවද කියන එක හැමතිස්සෙම හිතෙනවා. ඒක මන් දන්නේ නැහැ මේ ප්‍රශ්න අහපු එක්කෙනාගේ හිතේ ඒක තියෙනවද කියලා. මට නම් එහෙම එකකුත් තියෙනවා. මන්නම් hm, දෝතිම බාර ගන්නවා ඒක තමයි ස්වභාවය කියලා. ඒ කියන්නේ මේ වැඩේ කරලා ආර්ථික ලාභයක් ලැබෙන්නේ නැහැ, දේශපාලන ලාභයක් ලැබෙන්නේ නැහැ, සමාජ මොකක්වත් ලැබෙන්නේ නැහැ. ඒ තියෙද්දි ඒ වගේ දෙයකටත් වැඩි ආයෝජනය කරලා මේ වගේ දෙයකට යෙදෙනවා කියවට පස්සේ ඉතින් සමාජය කියන්නේ පිස්සා කියන නම. පිස්සා. භාවනා පිස්සා. ඒක නැත්තම් මෙච්චර මේ මිනිස්සු මේ හම්බකරන දේශමාන වාසි ලබන්න හොරමතකම් කර කර පවා ජීවත් වෙනවා. මේ මනසේ මොකක්වත් නැතුව ඊටත් වැඩි දෙයක් මේ සඳහා ආයෝජනය කරනකොට දැන් අද කාලයට වැඩිය අපේ ලොකු ස්වාමීන් වහන්සේ 50 සඳහන් කරලා තියෙනවා මේ භාවනා මෙච්චර අමාරු මේ භාවනා ජීවිතය ගත කරන මනුස්සයාට සාමාන්‍ය ලෝකයා භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා කියනවා කෙලපිරිච්ච padikkamට තරංගව සලකන්නේ නැහැ කියලා. එච්චරයි ජොලියකට තියෙන්නේ. ඒක ජොලිය. මොකද කවුරුවක්වත් නැහැ මේ ගමනේ. මේ අහල පහල පේන හරිය කවුරුවක්වත් නැහැ. මොකද සේරටම එජෙන්ඩා එකක් තියෙනවා. දේශපාලන වාචික ගන්න යනවා ආර්ථික සමාජික ඒගොල්ලෝ හටනක් තියෙනවා විරුද්ධ පක්ෂයක් තියෙනවා. මේක එජෙන්ඩා එකක් නැහැ. ඒ එතනම තියෙනවා එළඹෙනකොටම වෝක් ඕවරයක් හම්බ වෙන්නේ. ෆයිට් කරලා දින්න එකක් නෑ මේක. මොකද අපිට විරුද්ධ පක්ෂයක් නෑනේ. එනිසා මේකේ දිනුවයි කියලා හතුරෙක් නෑ. පෙරදිච්ච හතුරෙක් නෑ. Taman යන ගමනක් තියෙන ඒ නිසා අපිට ඕනේ නම් මේ පොළවේ යන්න අපිට අනිත් එක දුවල යනවා. නමුත් අහස යන්න පුළුවන් අපිට ගැටුමක් නැතුව කිසිම බන්ධනයක් නැතුව කිසිම බාධාවක් නෑ. නමුත් ඔක්කොටම ඕනේ පොළවේ ගිහිල්ලා රණ්ඩු කරන්න. අහස යන්න පුළුවන්කම පැත්තක තියලා. ඒක නිසා කියනවා අලිපන්තික සමාජිකයෙක් වෙනවට වැඩිය බලුපන්තික නායකකමට අපි සටන් කරනවා. ඒක ස්වභාවිකයි. ඒකට පුදු බය වෙන්නවා. අපි අපිට නායකයෙක් වෙන්න බල්ලෝ නැත්තම් බල්ලෝ හදනවා. හදලා බලුපන්තික නායක වෙන්න අපිට ඕන වෙලා තියෙනවා. ඒ නිසා මෙතන තියෙන ප්‍රයෝජනය කියන වචනේ මේ කුමක්? එල්ල කරන මේ වැඩේ කරන්න කියන එක සාකච්ඡා කරන්න පටන් අරගත්තොත් ඉතින් බුදුජානන්සේ කියනවා මේ මේ දේ ලබා ගන්න හදන්න කියලා ලබන්න පුළුවන් හැම දෙයකට කිංචන කියන වචනේ පාවිච්චි කරනවා කිසිවක්. මේක අකිංචන. අපි මෙතෙක් කල් මොටිවේෂන් එකක් තිබුණේ මොනවාරි ආර්ථික දේශපාලන ලාභය ලැබෙන්න බුදුදහම කියනවා භජಂತಿ දේවන්ති ච කාරණත්තා නික්ඛාරණා දුර්ලභාජ්ජ මිත්තා අත්තට පඤ්ඤා සුචි මනුසා ඒකෝචරේ එකග්ග විධාන කප්පෝ අපි යමක් භජනය කරනවා නම් යමක් සේවනය කරනවා නම් කාරණයක් සඳහායි කරන්නේ. කාර්ය කෙරෙනතුරු කාගෙත් රැවටිල්ල. පහරව පදිනතුරු දීබේ කැළපෙල්ල. සූර්ය උදා වෙනතුරු පිණි බෑවිල්ල. ඒක අපි දන්න කවියක් නේ. ඒක තමයි බුදුරජාණන් කියන්නේ කවුරු හරි ඇසුරු කරනවා නම් භජනය කරනවා නම් යම් හේතුවක් ඇතුව. නික්කාරණා කිසිම එහෙම පරජනයක් නැතුව දුර්ලභ ආජ්‍ය මිත්තා කිසිම ආර්ථික දේශපාලන ලාභයක් නැතුව වැඩ කරන කල්යාණ මිත්‍රයෝ දුර්ලභයි. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා. මනුස්සයා වැඩ කරනවා නම් වැඩ ගන්න අර්ථ ශාස්ත්‍රය සඳහා. රුපියල් වලට. අසුචි. යමෙක් කරනවා නම් ඒ ලාභයක් ප්‍රයෝජනයක් සඳහා ඒක අසුචියක්. ඒක ඒක නිසා මම කඟ වේනගේ තනියඟ වගේ තනියම ඉන්නවා කියලා කග්ගවිසාන සූත්‍රයේ නිගමන ගාතාවේ තියෙන්නේ අපි යම් හේතුවක් අතු වැඩ කරනවා නම් ඒ හේතුව විසින් අපේ මනුස්සත්වය නැති කරනවා. පේන හේතුවක් තියෙනවා නම් ඇත්තටම කියනවා හේතුවක් තමයි. කිසිම හේතුවක් නැතුව යනවා නම් අනේ දුර්ලභම නෑ. හැබැයි මනසට මොටිවේට් වෙන්න බෑ. මොටිවේෂන් එකක් ගන්න බෑ කොහොමද ගන්න කියලා. ඒ නිසා මුලදී ගොඩාක් ශ්‍රද්ධාව ඕනේ. ගොඩක් සීලය ඕනේ. නමුත් සතියේට මේක දීපු ගමන් අපි සතියෙන් කරන්නේ ප්‍රතිඵල අපේක්ෂාවකින්තර උපරි ඵලනි ඵල ඵල සම්පාදනය කිරීමනේ සතියෙන් කරන්නේ. ඒ විනෝදාංශය දාගත්තට පස්සේ ඌව නතර කරන කාටවත් බෑ. මොන්නම ප්‍රතිඵල දුන්නත් නොදුන්නත් එයාගේ ගමන වේගයක් සීමා වෙන්නේ ඉන්නේ කිසිම ප්‍රතිඵල අපේක්ෂාවක් නැහැ. හේතු සම්පාදනයට යනවා. අම්මා අප්පා එපයි කියලා. වස්තු භෝග එපයි කියලා. ජීවිතේ එපයි කියලා. මට හිතෙන්නේ ඒක තේරුම් ගත්ත නම් ආයෙ නිවනක් ඕනේ නැහැ කියලා. එහෙම එහෙම කිසි කෙනාට ආයෙ වෙනම නිවනක් අවශ්‍ය කරන්නේ මේකට හදන්න බෑ අද. හැබැයි ඉදත් බෑ. බුදුහාමුදුරු හිටපු කාලෙත් දැන් නැත්තම් වේරජ්‍ය බ්‍රාහ්මණය ඇවිල්ලා අර විදියට සර්වඥාන්සේ මූණට මෙහෙම තියලා මම මේ අනුන් කියපු දේ හයිටි මම අද දැක්කා. දැකලා මම මේ කියන්නේ කියලා ඒ වචන හතක් අටක් දාලා බයිනවා. ඉතින් කවුරු හරි එහෙම බනිනව ඇහෙනකොට මට හිතෙනවා මගේ ගමන හරි කියලා. ඇති වෙන්න කවුරු හරි බනිනවනම් එසකට මම දන්නවා මං යන ගමනට කවුරු හරි මාව ෆේස් කරා නම් මම දන්නවා වරද්දාගෙන දෙන්නටම වැරදිලා. ඒ මනුස්සයාටත් වැරදිලා මටත් වැරදිලා. එච්චර භයානක දෙයක් ලෝකේ ඇත්තෙම නැහැ. කවුරු හරි කොම් කරනවා නම් කිසි කෙනෙකුගේ මේ ස්තුතියට ලක් වෙන්නේ නැත්නම් ආයෙන වැඩේ හරි. එනිසා ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබුණා නම් මාරපාක්ෂිකයි. ඒක නිවනට අනිත් පැත්ත යන්නේ. දාරුණෝ භික්කවේ ලාභ සක්කාර සිලෝකෝ අඤ්ඤෝයි භික්කවේ දාව සක්කාර සම්මාන සිලෝකෝ අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී පටිපදා. ලාභ ප්‍රයෝජන ලැබෙන වැතර ගියා නම් ඒක නිවනෙන් අනිත් පැත්තේ. මේක මේ පැත්තේ තියෙන නිසා මට බුදුමයි මේගොල්ලෝ මොකට රෙජිස්ටර් වුණාද කියලා. මම මේ මේ මේ මේ අභියෝගය දවස් 7ම නගනවා. දවස් 7ම නගනවා. මේ ඔක්කොම රෙජිස්ටර් කරන මේ අම්මා අප්පා පයි කියන්නේ මේ ඇවිල්ලා දෙන දෙයක් කාලා මේ ඉන්න පිස්සුද ඔයගොල්ලන් කියලා. ඔයගොල්ලෝ කියාවේ ලංකාවේ ඉඳලා මෙහෙට ආවේ මට පිස්සුද කියලා. කල්‍යාණ මිත්‍රෝ දැන් මෙතන මෙතන හාමුදුරුවෝ ඉන්නවා කල්‍යාණ මිත්‍රය හැටියට. මයික් එක යවන්න කියනවා පිටිපස්සට. පිටිපස්සට. නැහැ නැහැ නැහැ. මයික් එක ඕන් කළා නැහැ නේද? මෙතන ස්වාමින් වහන්සේ ඉන්නා උදව්වට එතනින් එහාට කල්යාණ මිත්‍රෙන් නැතුව ළඟ නැතුව කරගන්න පුළුවන් මිතුරුට. ඔව් අපි ඇත්තටම කල්යාණ මිත්‍රයව හෝ මෛත්‍රී භාවනා හෝ මොනවා කරන්න ගියත් අපි සරුවචනාසේ ආදර්ශවත් මුල්ම අංග සම්පූර්ණ කල්යාණ මිත්‍ර විදිහට බලනවා. ඊට පස්සේ අපි කවුරු හරි ඔය පරපුරෙන් එන කෙනෙක් හොයා ගන්නවා. නමුත් ඒ බුදුහාමුදුරන්ගේ කල්යාණ මිත්‍රත්ව නිසා හෝ නැත්නම් අපිට මේ පේන්න තියෙන දාඩිය දාන සාමාන්‍ය විදිහ කල්යාණ මිත්‍යක් නිසා හෝ තමන් අතර කල්යාණ ධර්ම ඇති වුණේ නැත්නම් අනාතයි. තමන් අතර කල්යාණ ධර්ම ඇති වුණා නම් එන්නේ එන්නේ එන්නේ කල්යාණ මිත්‍යයන් අපි විමුක්තිය ලබන අතර තමන් තුල වැඩෙන කල්යාණ ධර්ම වලට හිමීට හේතු වෙනවා. ඒ අතරමැදි තමයි සද්ධාව ක්‍රියාත්මක වෙන්නේ. සද්ධාව తాවකාලිකයි. අපේ තුල කල්යාණ ධර්ම ඇති වෙනකම්. ඒ වගේම තමයි ඒකේ තියෙන ලස්සන පැත්ත තමන් තුන කල්යාණ ධර්ම නැත්නම් කල්යාණ මිත්‍ර කවුද කියලා හිටියට අඳුරන්න බෑ. ලෝකේ කල්යාණ මිත්‍රෝ හිටියට ඒගොල්ලෝ බැජ් එකක් ගහගන්නත් නැහැ. වෙනම ගඳක් වෙනම පාටක් වෙනම රසකුත් නැහැ. තමන් ළඟ කල්යාණ ධර්ම තියෙන තරමට තමයි කල්යාණ මිත්‍ර අඳුරන්නේ. ඒ නිසා ඉස්සරහට යන්න යන්න ඒ ඉන්න කල්යාණ මිත්‍රයන්ගෙන් අපි කණ්ණාඩියකින් මූණ බැලුවා වගේ අපේ ප්‍රතිබිම්බය බලලා තමන් තුන කල්යාණ ධර්ම වැඩෙනවා නම් කල්යාණ මිත්‍යාගෙමත් අපි ස්වාධීන වෙන්න ඕනේ. එයාගෙනුත් අපි විමුක්තිය ලබන්න ඕනේ. ජයන්ත පිරුණම් පාණ වෙලාදී සංඝයාගෙන් කතා කරලා ඇහුවා. මෙතන සංඝයාගේ මා පිළිබඳ අපේක්ෂාවක් තියෙනවද කියලා. ඒකල ගමන් මේ සංඝයා පිළිබඳ කිසිම අපේක්ෂාවක් නැහැ. සංඝයා වච කතා කරුවේ නැහැ. එකිනෙකත් කිව්වේ නැහැ අනේ ස්වාමීන් වහන්සේ මට ඇන්සල කමට අහනක් දීලා යන්න මට නැත්තම් පාත්‍රය දීලා යන්න මට දිවුරු දීලා යන්න මොකක්වත් ඊට පස්සේ ආනන්ද හවුනට බුදුන් කිව්වා අඩු ගානේ මේ සෙනගේ ඉන්න කට්ටිය අඩු ගානේ සෝවාන් මං ගැන අපේක්ෂාවක් නැහැ මං ඒ ගැන අපේක්ෂාවකුත් නැහැ ඒ බුරුමේ මං ඉන්නේ ස්වාමීන් වහන්සේ කියනවා කර්මස්ථානාචාර්යවරයෙක් වෙච්චාම පිටිපස්සෙන් යන ශිෂ්‍ය પરම්පරාව සිටිය යුතුම නැහැ ඒසොට ඒ ශිෂ්‍ය પરම්පරාවත් මේ ගුරුවර නැතුව බෑ කියලා නම් ඒකත් මහා නාතකම එහෙනම් මයිකල් ජැක්සන් තමයි ඒ නිසා අපි ඉස්සරහට යනකොට ඒකෙම ස්වාධීන වෙන්න ඕන. ඒ නිසා ඉදිරියේ එහෙම කෙනෙක් මම ඔය විස්තර කරන දෙන පැත්තෙන් අපි අපිට කියනවා නම් ලෝකේ මේ කල්යාණ මිත්‍යාංගෙන් තොර ලෝකයක් මේක කියලා. අපි ඉන්නේ කාන්තාරක කියලා තමන්ගේ හිත කෙලස් පිරිච්චලාක විතර එහෙම කියන්න පුළුවන්. තමන්ගේ හිතට කුසල් ආපු වෙලාවේ මෛත්‍රිය ආපු ළමේ සියලුම දෙනා කල්යාණ මිත්‍යා. මේ සියලුම දෙනා කල්යාණ මිත්‍රයෝ. ගහකොළත් අපිට ධාතු ගුණ කියලා දෙනවා. හුලඟත් කියලා දෙනවා. ගින්නත් කියලා දෙනවා. පඩවියක් කියලා දෙනවා. Taman දන්නවනම් ධර්මය උකා ගන්න. දන්නේ නැති කෙනාට I think අර තනෙන් කිරිපොවන්නා වගේ කටට දෙනකන් ඉන්නවා. මොකද වැටුණට පස්සේ Taman තේරෙනවා මේ හැමන හුලඟේ දැවෙන ගින්නේ ගලන වතුර හැමතැනම ධර්මයේ තියෙනවා. ඒ උකහා ගන්න දන්න ගන්න දන්නකම ඒක තමයි Tamanට Tamanගේ තියෙන කල්යාණ මිත්‍ර. ඒ නිසා අපිට යම් වෙලාවක මේ මුළු ලෝකෙ වේලිලා කාන්තාරයක් කිසිම කල්යාණ මත නැහැ කියලා හිතනවනම් Tamanට Taman වෛර කරගන්න වෙලාවක් ඕනම වෙලාවක Tamanට හිතුනොත් මම මේ ලෝකෙට ආය කොච්චර වටින වෙලාවකද මම බුද්ධෝත්පාද කාලයක් තියෙනවා. කල්යාණ මිත්‍රෝ ඉන්නවා. මනුස්සකම තියෙනවා. චන සම්පත්තිය තියෙනවා. බණ ඇහෙනවා. ඕනනම් පැවිදෙන්නත් පුළුවන්. කාටද මෙහෙම අවස්ථාවක් තියෙන කියලා බැලුවොත් මුළු ලෝකෙම කල්යාණ මිත්‍රයෝ. මේ වෙනස කල්යාණ මිත්‍යම් බාහිරේ හොයන ගතිය සහ ඇතුළත හොයන ගතිය භාවනා ජීවිතය ඉලියට යනකොට යනකොට ලොකු පරිණාමයකටපත් වෙනවා. කවුරක්වත් ඕනේ නැහැ. ලැබිලා තියෙන එක ඇති. මුලදී සද්ධාවට ගන්න. කවුරු හරි අරගන්න මේ අපි විශ්ින්ගයක් පටන් ගන්න ආණ්ඩුවේ ණයක් ගන්නවා. කල්බදු ක්‍රමයේ. ඒක බුදුන්සේ කියලා මගේ මම් පිළිපන්සේ සද්ධාව ණයක් විදිහට අරගෙන ආයෝජනය කරන්න බිස්නස් එක හරියම ගෙවන්නේ කියලා. හරියම ගාස්තු කිරීමේ ක්‍රමයට නක්ෂත්‍ර කියනු ලැබේ. මම පත්‍රේ දාචන හරියම ගාස්තු කිරීමේ මට මතක හොඳ වචනයක් දාලා මේ වශී ගුරුකම් ඔක්කොම කරලා දෙන්න. බුදුආමඳුත් ඒ ක්‍රමය යන්නේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට යනකොට ඒ තමන්ගේ කල්යාණ මිත්‍රත්වය තමන් තුලින්ම හොයා ගන්න පුළුවන් වෙයි කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ මෙතන සඳහන් කරලා තියෙන්නේ මගේ අත්දැකීම් මෙසේ කියලා. සක්මන් කරන විට ගල් කැට වැලි කැට දෙපතුලේ ඇනි දැනෙන වේදනාව මුලදී කරදරයක්සේ දැනුණත් පසුව තීරුම් ගියේ නොඑක් සිතුවිලි වල එල්ලි එහෙමේ දුවන සිත නැවත අරමුණකට අරමුණට ගෙන්වා ගැනීමට මෙම වේදනා සහ බාහිරින් ඇතිවන ශබ්ද ආදී බාධා කිරීම උපකාර කරන බවයි. පර්යංකයේදීද සමහර විට යම් සිතවිල්ලක එල්ලී සිටින සිත නොයසේනම් සුව පහසුව වැඩි නිසා නිදා වැටෙන සිත යම් වේදනාවක් හෝ බාධා කිරීමක් ඇති වූවහාම තිගැස්සී නැවත අරමුණ මතක් කර දීම සිදු කරයි. ඒ අත්දැකීම ඔය නිසා අපි ඔය බාධක කියලා තියෙන හැම දෙයක්ම භාවනාවට සාධකයක්. ඒ බලන හැටියට ඔක්කොම කරදරයක් නැතුව ශබ්දක් නැතුව මැස්සොත් නැතුව කැසත් නැතුව තියෙනවනම් බබා දොයි. කහිනකොට අර මේ තද වෙනවා තද වුණාට දන්නව අඩු ගන්න දැන් ඉන්නේ භාවනා ශාලාව කට්ටිය සුදු ඇඳගෙන ඉන්නේ අමාත් ඉන්න ඕනේ භාවනා කියලා අඩු ගන්න ඒ නිසා ආපහු ආපහු Taman අර ඉන්න අරමුණට එන්න පටන් අර ගන්නවා ඒක නිසා මේ භාවනා නොකරන කෙනාට බාධක භාවනා කරන එකනට සියල්ල සාධක බවටපත් වෙනවා. ඒ වෙනස වුණාට පස්සේ මේ ලෝකය හරි සුන්දර දෙයක්. මේ ලෝකෙදි වෙන්න එපා මොකක්වත් වෙන්නේ වෙන්නේ ඔක්කොම වෙන්න ඕන දේ. ඒක Tamanට ඕන විදිහට <clears throat> වාසි විදිහට හරව ගන්න එක තමයි අපි යෝනිසමනසිකාරය කියලා කියන්නේ. මගේ නිදර්ශනයක් වශයෙන් මම දෙන්නේ අපි ගෙදරක එකතු වෙන අපද්‍රව්‍ය කුසී අපද්‍රව්‍ය වත් අපද්‍රව්‍ය ඔක්කොම හරි කරදරයක්. නමුත් අපි ඒක අවුවට දාලා කොම්පෝස්ට් කරගත්තා නම් ලෝකේ තියෙන සමබරම කාබනික පොහොරක් බවටපත් වෙනවා. මේ විෂිකරණ දේවල් ඔක්කොම එකතු කරලා කලවම් කරලා අවුවට දාපු ගමන් පොහොරක් බවටපත් වෙනවා. ඊට පස්සේ ඒක සම්පූර්ණ ස්වභාවික ඓන්ද්‍රිය nature loving eco loving පොහොර. ඒ නිසා අපේ මේ විෂිකරණ හැම දෙයකම දුක්ඛ සත්‍ය දැන ගැනීම සඳහා කරුණු තියෙනවා. ඒ නිසා දේවල් ඔක්ක ගැටිලා එහෙම නැත්නම් මේක නොවිය යුත්තක් කියලා හිතපු ගමන් යෝගාවචරයකොත් නෙවෙයි මිනිස්සෙකුත් නෙවෙයි ඉතින් කෙලේශයක් තමයි යක්ෂෙක් තමයි මාරෙක් තමයි. මේ සියල්ලම සිද්ධ වෙන්නේ ලෝකේ හේතුඵල ධර්මයකට අනුව. නොවිය යුත්තක් මොකක්වත් වෙන්නේ මට කවදා හරි ඒක තේරුණා නම් ඒ සිද්ධ වෙන්නේ මෙන්න මේ කාරණාවට කියලා මට තියෙන්නේ නිරීක්ෂකගේ තත්ත්වය විතරයි. නිසා භාවනා කරන්න යනකොට කරදර තියෙන තැනකට යන්න එපා. ආධුනිකයෙක් වශයෙන් අපි යන්නේ කරදර අඩු තැනකට. නමුත් කරදර නැති තැන ලෝකේ නැහැ. අර ඉතුරුලා තියෙන කරදර ටිකට ඉවසාගෙන ඉන්නකොට භාවනා දියුණුවයි කියලා කියන්නේ ඊට වැඩිය කරදරයක් ආවත් අරමුණ කඩා ගන්න නැතුව, සතිය කඩා ගන්න නැතුව, චෝදනා කරන්න නැතුව යන්න පුළුවන් අන්තිමට මේ ගිහිල්ලා ගිහිල්ලා මරණය කියන කරදරය නැත්නම් මරණ දුක මරණ තර්ජනය ආවත් සතිය කැඩෙන්නේ නැහැ. ඉරියව්ව කඩා ගන්නෑ. ඉත කඩා ගන්න නැතුව ගිය දවසේ තමයි මරණය අත්දකපු දවසේ තමයි අමරණියත්වයට යන්නේ. නැත්නම් මරණය හරහාමයි අමරණියත්වයට යන්නේ. එහෙම නැතුව මේ මරණය දකින්න නැතුව ඩීරූට් කරලා යන්න බෑ. අපි යන්නේ ටික ටික ටික ටික ජීවිතේ තියෙන තර්ජන ලොකු ලොකු ලොකු ලොකු තර්ජන දක්වාම ජීුණු කරගෙන ජීුණු කරගෙන යන එකයි තියෙන්නේ. ඒ නිසා භාවනාවේදී යම් වෙලාවක මේ සියල්ලම සිදු වෙන්නේ මට සතිය පිහිටවන්නයි කියලා කිව්වොත් ඉතින් එයාට කොඩි ගහටත් භාවනා කරතයි. ගෙන්දගම් පොළොවේත් භාවනා කරතයි. පටන් ගන්නවා මේක එක හරි. එන්නේ එන්නේ වැඩි වෙනවා. එනිසා ලොකු සංසිකාව භාවනා කරන කේමානන්ද ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේ මේ මුළු ලෝකෙම ඉන්නේ මට මෛත්‍රී භාවනා උගන්වන්න කියලා මට තේරෙනවා. ලෝකේ තියෙන හැම දෙයක්ම මේ මෛත්‍රී භාවනා කිරීමට සාධකයක් සාක්කයක් වෙනවා කියන්නේ. අන්නේම දැකපු දවසේ තමයි තේරෙන්නේ මේ manussාත්ත්ව ප්‍රතිලාභයේ තමන් ලැබව manussාත්ම ප්‍රතිලාභයේ තියෙන වටිනාකම. නැත්නම් අපි හැම වෙලාවෙම අර කොහොඳ නැහැ මේක හොඳ නැහැ චෝදනා සහ ඉල්ලීම්. චෝදනා ඉල්ලීම් තියෙන හැම කෙනෙක්ම දාසෙක්. චෝදනා සහ ඉල්ලීම් තියෙන හැම කෙනෙක්ම බත් බැලේක්. චෝදනාසා ඉල්ලීම් තියෙන හැම කෙනෙක්ම කඹරනවා. චෝදනාසා ඉල්ලීම් තියෙන හැම කෙනෙක්ම හිරගෙදරක මේ වැසියෝ එහෙම නැත්නම් හිරේ වැටිච්ච කට්ටිය. යම් වෙලාවක ලත දෙයින් සතුට වෙලා මේක කරන්න පුළුවන් කිව්වා නම් බුද්ධ ඥානසේ කියලා දෙන එයා කොහොම ශක්තිද රජ තමයි. ලැබිච්ච දේ කොයි දේ වුණත් වාසියට හරව ගන්න දන්නවා. අන්නේ වාසියට හරව ගන්න චින්තනයේට අපි යෝනිසෝමනසිකාරය කියනවා. මේ දහන දෙත් එක රණ්ඩු කර කර රොස්පරොස් කරගෙන ඉල්ලි මිල්ලි යන ජීවිතයට කියනවා අයෝනිසෝමනසිකාරය කියලා. ඉතින් කොයි වෙලාවෙ මේ දෙක එක්කනාගෙන පවා එහෙට මෙහෙට යනවාද කියන්න බෑ. නිසා ඒක පිළිබඳ අවදීන් හිටියොත් යෝනිසෝමනසිකාරයේ තියෙන සම්මා සංකප්ප වලට ගියොත් බුදුන් ළඟ ඉන්නා වගේ. යෝනිසෝමනසිකාරය නැති මිච්ඡා සංකප්පයට ගියොත් හොරෙක් හොරෙකුට කරන්න ආසෙයි වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට කරන්න ආසෙයි තමන්ගේ කරදර තමන් කරගන්න නිසා මේ දක්කලා තියෙන ආකල්පයත් අත්දැකීමත් උනන්දු කරන සුළුයි. ගරු ස්වාමීන් වහන්සේ සුතමේ ඥානය භාවනාවට උදව්වක් බව අසා ඇත්තෙමි. ඔබ වහන්සේගේ ඊයේ දේශනාවේදීද ඒ බැව් සඳහන් වුණේ. අභිධර්මයේ වැනි ගැඹුරු ධර්ම කරුණු ගැන දැන ගැනීම ඇතැම් අවස්ථාවල භාවනාවේ දියුණුවට පමාවීමක් වෙනවාද භාවනාවෙන් එන අත්දැකීමට කලින් චින්තාමය දැනුම යෙදීම නිසා ඇතැම් විට විපස්සනා කිරීමට අභිධර්මය දැනුම අවශ්‍යයි කියනවාද ඇසී ඇත නමුත් දැනට මාගේ භාවනාවට නම් එය නොදැන ගැනීම ප්‍රශ්නයක් වූයේ නැත. ඒ ගැන ඔබ වහන්සේගේ අදහස දැන ගැනීමට කැමැත්තෙමි. ඒ බුදුම ස්වාමීන් වහන්සේ මේ බුදු පණ්ඩිත ස්වාමීන් වහන්සේ තිබ 6 වෙනි ධර්ම සංගායනාවේ ඕසාන සෝදක මණ්ඩලය ඉඳලා තියෙන. ඒ කියන්නේ ඔක්කොමලා කරගෙන ආවොත් මුද්‍රණය කරන්න ඉස්සලා last proof reading කරන මණ්ඩලෙ ඉඳලා තියෙන්නේ. ඒ නිසා උදමාකාර දැනුමක් තියෙනවා. නමුත් කියනවා භාවනාවට කිසි දෙයක් අවශ්‍ය නැහැ කියලා. ඒකල කියනවා දැනුම භාවනාවට බාධාකුත් නෙවෙයි කියලා. දැනුම තිබුණාට ඒක පාවිච්චි කරන්න දන්නවනම් ඒක බාධාවක් නෙවෙයි. ඒ නිසා අපිට කියන්න බෑ දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න භාවනාවට බාධා වෙනවා කියලා නීතියක් හඳින්නත් බෑ. එතෙන් භාවනා කරන මෙච්චර දැනුම් ප්‍රමාණයක් මූලික සුසු වශයෙන් තියෙන්න ඕන කියලා නීතියකුත් නැහැ. අපි දන්නවා දැන් කම්පියුටර්ස් ගත්තට පස්සේ ඒ කම්පියුටරේට ඔය පොඩි ළමයි කම්පියුටර් ක්ලාස් ගිහලා නෙවෙයිනේ අල්ලන්නේ අපේ પરම්පරාවට වැඩිය උන් ළඟ තිබ්බකම උන් ගහනවා අපිට වැඩිය. ඒ ඒ ගෙනාවු එකක්ද මොකද්ද කියන දන්නේ ඉතින් කියනවා මේ කොම්පියුටර් එකකට රිලෙව් එකට නටන්න දුන්නොත් වෙලාවක E mc2 කියලා වදින්න ඉඩ තියෙනවා. එහෙම එකෙන් තමයි අයින්ස්ටයින් කියන්නේ. පිස්සෙක්. තන්නේ කර විශ්ේක හදාගෙන ගිහලා මම මෙතෙන්ට යනවා කියලා කලින් සැලසුම් කරන කීයක නෙවෙයි ගහගෙන ගහගෙන යනකොට පීතුවක් ආවා අපි ආයි ආයි කිව්ව ඉවරයි ඌ ලෝක ලෝකයා වුණා ඒ කියන්නේ ලොක්කා වුණා ෆෝමියුලා එකක් ආවා ඒ කම්පියුටර් ගාඩියල කවුරුන් නටන්න දෙනකොට පිස්සු ඕන තරම් වදින්නේ තියෙනවා නැචරල් සිලෙක්ෂන් එකට අහු වුණා නම් ඒක ජීනියස් අනිත් ඒ මැට්ටෝ කම්පියුටර් සයන්ස් වලට ඕනේ ඒ වගේම පාර්ලිමේන්තුවේ ඉන්න හරිය පොලිටිකල් සයන්ස් කරලා තියෙනවද කියලා බලන්න টොප් එකට වැඩි ගෙනියන්නේ. මගේ MSc කර ගියාට පස්සේ comprehensive exam එකේදී මට චෝදනා කරා මම රිසර්ච් කරලා තියෙන්නේ තියරි කරලා නෙවෙයි කියලා. ඒ කොලින් කරන්න තියෙන ඒකයි උනට මට සීසන් එක ගන්න ඕන සමහර ඉතලා ෆීල්ඩ් වර්ක් කරලා පස්සේ තමයි මේ ස්ටඩීස් කරේ. ඒක ඕක මම යන දේ ඒ නිසා මම කෝස් ග්‍රැජුවේට්ගේ ෆස්ට් ස්ටුඩන්ට් කෝස් එක පටන් ගන්න දිසල මම ඒක දාගෙන නම්බර් එක ඉතින් කොම්ප්‍රෙසර් එක්සෑම් එකට ආපු වෙලාවේදී ඔක්කොමලා ඒ සීරියස් කතා කරලා කිව්වා මේ <coughs> අය ෆීල්ඩ් වර්ක් කරලා දෙන්නේ රිසර්ච් මේකට ඉස්සලා ගියා මම කොහොම එහෙම තමයි වුනේ ඉතින් මේ මම මම කුසිකර්මය කියලා මට ඉගෙන ගන්න දැන අපේ අප්පච්චි ගොයියා ඔය එක්කෙනෙකුට ඔක්කත් තේරෙන්නේ නැහැ ඒක ඔයගොල්ලෝ තීරදෙර ගතට එකක්වත් මඩට බහලා නැහැ ඒ බෝඩ් එකේ ඉන්න කට්ටිය ඊට පස්සේ කිව්වා එහෙමනම් ඒ කියන්නේ මේ මූලධර්ම ධර්ම ඕනේ නැහැ කියලා වාදයක් ගොඩනගන්න කියලා මම කියන්නේ නැහැ. ඕගොල්ලෝ කියන්නේ මට තේරෙන්නේ මම කල්ලාතෝ දැනගෙන හිටපු ඉඳ නැත්නම් මට තේරෙන්නේ නැහැ. ඕගොල්ලෙකට නමක් දෙනවා තියරි එකක්. එච්චරයි මට ඉගෙන ගන්න. අනිත් ටික මම දන්නවා අයියෝ. ඒ බොහොම දුවදෝ ගියා සාකච්ඡාව. ඉතින් මම මට කතා කරන්න ඉඩ දෙනවනම් මම කියන්නම් කිව්වා. අද ලංකාවේ වෙන දේශපාලනඥයෝ ඔක්කොම පොලිටිකල් සයන්ස් කරලා තියෙන කට්ටිය. මොකද ලස්සනට යනවනේ පාර්ලිමේන්තු වැඩ. කියලා කටින් ගහලා දිනවා මම. ඇත්තටම මට මම එක්සෑම් එකට යනකොට මට ඔක්කොම තීරේ කටපාඩම් කරන්න යන්නත් බැරි වුණා. තීරේ කරලා නෙවෙයි මම ඇත්තටම ෆීල්ඩ් එකට ගිහිලා තිබ්බේ. මට සිස්ත පහක MSc එක පිළිබඳ මායින් කිරීමක් තිබුණේ නැහැ. පෙළුණයි කියලා මට වැඩක් නැහැ. මම තව මාසෙන් දෙකෙන් පැවිදි වෙන්න ඉන්නේ. මම එකක්වත් ඕනේ නැහැ. ගිය ගමම පටන් අරගත්තේ බ්ලාස්ටිංව තමයි. එක එකක් කතා කරේ නෑ. ඒ විනුවට පස්සේ ඇවිල්ලා බෝඩ් එකට වාඩි වෙපමණ වාඩි වෙච්ච මනස එළියට ගිය මම ෂේක් හෑන්ඩ් කරලා කිව්වා කාලයකට පස්සේ මිනිස්සු දැක්කා ඒවා එක්සෑම් එකේ ටෙන්ෂන් එකක් නැතුව කතා කරනවා. <laughs> ඒ නිසා භාවනා කරනකොට යනකොට තීරි දන්නේ නැත්නම් ටෙන්ෂන් එකක් නැහැ. තීරි දන්නවනම් දැන් මේකට පස්සේ මේක එන්න ඕනේ මේකට පස්සේ මේක එන්න ඕනේ කියලා එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඒත් මේ ඔක්කොම කියලා දීලා තියෙන කට්ටිය ඔය අභිධර්මයේ එක එක භාවනා කරපු කට්ටිය නෙමෙයි. ඒක කිව්වොත් මේ අභිධර්ම ඉගෙන ගන්න කට්ටිය තරහ වෙමයි තියෙන්නේ. මොකද ඒකට යන මිනිහ මේකට එන්නේ නැහැ. මේකට යන මිනිහ ඒකට එන්නේ නැහැ. ඒක නිසා ඒ එතන වෙනමම තියෙනවා තියරිටිකල් කම්ප්ලීෂන් එකක් සම්පූර්ණ කිරීමක් තියෙනවා. ඉතින් ඒ බුරුම සාංශය පැහැදිලිව කියනවා මට උගන්වපු එකන අභිධර්මය අවශ්‍ය කරන්නේ භාවනා කරන්න නෙවෙයි. භාවනා කරපෙක තව කෙනෙකුට කියලා දෙන්න vocabulary එක ගන්න විතරයි. භාවනා කිරීමට මොකක්වත් නැන භාවනා සෝපාක භාවනා කරේ අභිධර්ම ඉගෙනගෙන නෑ. අටාචාර අඟුලිමාල මත ඒගොල්ලෝ කාටද කියලා දෙන්න යනකොට නම් communication terminology eh, grammar ඉගෙන ගන්න අපි ධර්මයේ තියෙන්න ඕනේ. ඒ නිසා අපි ධර්මයේ තියෙන කෙනා බාහිර සාසනයට හොඳයි. හැබැයි අභ්‍යන්තර සාසනය නැතුව ඒක තිබුණයි කියලා වැඩක් නැහැ. ඒක නිසා මේ දෙකම තියෙනවා නම් Tamanටයි අනුන්ටයි දෙකටම ලාභයි. ඒක නිසා අපි මොකක් දයෝපගත වෙවිලා තියෙනවද දන්නේ eh, භාවනා කිරීම සඳහා යනවනම් මේක මූලික අවශ්‍යතාවයන් සුදුසුකම් කියලා මොකක්වත්ම දීලා නැහැ. මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ අහනවා. උන්වහන්සේගේ පොත ලියන ගමන් මෙච්චරක් සීලයක් තියෙන්න ඕනේ. මෙච්චර වෙලා රැකලා තියෙන්න ඕනේ කියලා මොනම හරි අඩුලංශක් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා දැකලා තියෙනවා. දැන් අපි මෙතන අටසිල් සමාදන් කරානේ. අපි ඔක්කොම එක තැන ගන්න අටසිල් සමාදන් කරා. ඒවත් මහසීසාඩෝ කියලා කියන මේ ඔය මේ මෑත යුගයේ බුද්ධ ආගම නැත්තම් මේ භාවනා එළියට දාපු එක නයි ඒ දානති ලියලා තිනවා ගිහි විනය ගිහි සීලය සහ භික්ෂු සීලය කියලා පළවෙනි පරිච්ඡේදය. ඒකේ මුළු ත්‍රිපිටකයම ඇදලා දාලා පෙන්නනවා මේ මේ කට්ටිය භාවනා කරන්න ඉස්සෙල්ලා සීල් සමාදන් වෙලා තිබිලා නැහැ. ඒ වගේ මෙච්චර සීලයක් කියලා බුදුරජාණන් අංශාවක් පෙන්නලත් නැහැ. මෙච්චර වෙලා භාවනා කරන්න ඉස්සෙල්ලා සීල් රකින්න කියලා කාලයක් පෙන්නලත් නැහැ. කියලා අන්තිමටම පෙන්ලා දීලා තියෙනවා මම මේ සීලේ පහත් කරන කතා කරනවා නෙවෙයි අද කාට හරි ගිහිල්ලා අපායේ ජනලා සංලේඛනයක් ගන්න ගියොත් වැඩිම ගාණක් ඇතෙන්නේ සීල් නැති කට්ටිය තමයි නිසා සීලේ පහත් කළා සලකන්න එපා. නමුත් භාවනා නොකරනද මේක ඇණයක් කරගන්න එපා. අනේ මට සීල් දක ගන්න බැරි නම් නිසා භාවනා කරගන්න බෑ. අනේ මට අභිධර්ම ඉගෙන ගන්න බැරි නම් මට භාවනා කරන්න බැරි වුණා කියලා මේක නොකරන කාරණාවක් කරගන්න නෙවෙයි මේ බුදුසජාණන්සේ යම් ආකාරයෙන් දේශනා කරනවා. දේශනා කරේ හැම වෙලාවෙම හැකි සංඥාවට ධෛර්යය ඇති කරගන්න. ඒ නිසා අභිධර්ම දන්නවනම් ඒක වැරද්ද කරගන්නත් එපා. අභිධර්ම ඉගෙන ගන්න අදහසක් තියෙනවනම් නොකර ඉන්නත් එපා. මේ භාවනාවට අපි ධර්ම නැතුව බෑ කියලා මතයක් ගොඩනගන්න යන්නත් එපා. භාවනා කරලා අපි ධර්ම ඉගෙන ගන්නත් පුළුවන්. ඇත්තටම ඕනකමක් තියෙනවා. ඔය බුරුම් පරිනිසංශ වගේ අපි ධර්ම ඉගෙනගෙන භාවනා කරන්න ඇට ඉන්නත් පුළුවන්. නමුත් එහෙම කට්ටි උගාවක් අඩු. ඉගෙන ගන්න පැත්තට ගිය කෙනෙක් භාවනා කරන පැත්තට යන අඩුයි. ඒ නිසා අපි එකින් එක අනවශ්‍ය පද ගැටුම් මාර්යා දවල් වැටකටළු හදා ගන්න නැතුව තියෙන දැනුම වැඩිකම මිසක් අඩුකම නම් ප්‍රශ්නයක් මට පේන්නේ නැහැ. ඒ නිසා අපි අපේ වැඩ ටික කරගෙන යන්න කියන එක තමයි මගේ යෝජනාව. දරතර ස්වාමීන් වහන්සේ ඊයේ ඇසු ප්‍රශ්නයට ඔබ වහන්සේ ඉල්ලූ විස්තර ඇවිදින භාවනාව උරහිස් චලනය පිළිබඳ පැනේ. මෙම භාවනාව මම දිනපතා නොවුවත් පැය භාගයක් බොහෝ දිනවල කරගෙන යමි. එක් පාදයක විලුඹ තබා ඇඟිලි ඔසවන විටම අනික් පාදයේ විලුඹ එසෙනින්ම එසවීම සිදුවේ. මෙය දිගටම බලමින් යන විට බර එක කකුලකින් අනෙකට මාරුවන අයුරු ඊටා පැහැදිලිව දැනේ. මගේ සිත මගේ දෙපා චලනය ගැන ඒකාග්‍රව ඇතිවීම මෙය ඇති විට මෙය සිදුවේ. එවිටම මට හැඟෙන්නේ මගේ උරහිස් දෙපැත්තට වේගයෙන් එහා මෙහා යන අයුරුය. සාමාන්‍ය ඇවිදීමකදී උරහිස්වල මෙවැනි චලනයක් මට නොදැනේ. සමහර විට මට එසේ දැනුණාට පිටතින් බලන කෙනෙකුට එසේ නොදැනෙනවා විය හැක. මේ මාගේ සතියකට බලපාන්නේ නැත. මේ මාගේ සතියට බලපාන්නේ නැත. මෙම අවස්ථාවේ මගේ ඇසට පොළව පෙනුණත් එය ලං වී නොපැහැදිලි ආකාරයට පෙනේ. දෙපා වල බලය මාරු වීම බයිසිකලයක පැඩලය පාගන විට මෙන් ලතාවකට සිදුවේ. උරහිස් චලනයේද සාමාන්‍ය අවස්ථාවට වඩා වේගවත්ව දැනේ. මේ සියල්ල සියල්ල අතර මගේ සිහිය නොයනස්ව ඒකාග්‍රව පවති. නමුත් මෙවිට මගේ ඇවිදීම පිටතින් බලන විට සාමාන්‍ය ලෙස කෙනෙකුට පෙනුනත් මට දැනෙන්නේ මම ඉහත විස්තර කළ ආකාරයටය. මේකදී මේ විස්තර දුන්නාට පස්සේ මතක් කරන්න තියෙන්නේ ඒ භාවනාවට හිත සතියට භාවනාවට හිත වටනට පස්සේ සතිය එළුණාට පස්සේ අපි කරන නිරීක්ෂණය තුළ බලන දේවල් සහ පේන දේවල් කියලා ಜಾති දෙකකට වෙන් වෙනවා. ඒ භාවනාවෙන් බලනකොට ඒ වගේම අපි තව විස්තර වෙලා යනකොට ආහන දේවල් කියලා જાතියක් තියෙනවා ඇහෙන දේවල් කියලා જાතියක් තියෙනවා ආය දැනෙන දැන ගැනීමට මම දැන ඒකට යොදන වචනේ මොකද්ද කියලා ඒක නෝන දැනෙන දේවල් තියෙනවා. හිතන දේවල් තියෙනවා, හිතෙන දේවල් තියෙනවා. මේ විදිහට අපේ අත්දැකීම, මේ මම යගේ වර්තමාන මොහොතේ අත්දැකීම සවිඥානික සහ අවිඥානික කියලා කොටස් දෙකකට කැඩෙනවා. ඒකම සසංකාරික අසංකාරික කියලා අභිධර්මයේ දෙකට කඩනවා. සචේතනික සහ අචේතනික කියලා දෙකට කඩනවා. ඉතින් මේ දේ මේ විදියට හොඳට සතියෙන් බැලුවේ නැත්නම් අපි හිතන්නේ සියල්ලම මම කරනවා කියලා. නමුත් මම කරන කොටසකුත් තියෙනවා. දැන් සක්මන් කරනකොට එතන චේතනාපූර්වකව පය තැබීම කරනවනේ. එතකොට මම මේ පයේ බර උණුසුම කම්පන සංචල ගතිය සම්ප්‍රේෂණය බලනවනේ. නමුත් මම පය තැබීමට කරදර කරනකොට උරහිස් චලන වගේක් වෙනවා මම පයේ බර සම්ප්‍රේෂණය බලනකොට උරේ සම්ප්‍රේෂණය දැනෙනව නැත්තම් පෙනෙනවා. පොළවත් පෙනෙනවා. මේ දෙක කවදාකවත් පටලැවෙන්නේ නැහැ. ලක්ෂ කෝටි වාරයකින් සිද්ධ වුණාට පටලැවෙන්නේ නැහැ. සතිය නැත්තම් පටලැවෙනවා. කොයි එකද කරපු දේ කොයි එකද වෙච්ච දේ කියලා කියන්න බෑ. ඒක නිසා අපි වෙච්ච දෙයකින් ඇති වෙන හිතමනාපයක් කරපු දෙයක් කියලා ඕන තරම් පටලවා ගන්න පුළුවන් සතිය නැති වෙලාවේ. සතියේ ඉන්න එක දන්නවා මේ දේ මම කරා මේක වැරදි මේකෙන් මට පෞදිත්‍ය නැත්නම් විචක්‍රමණයක් වෙලා තියෙනවා මේ දේ මට වුණා ඒක මට වග කියන්න බෑ ඒක කාටරි හානියක් වුණත් මම හිතලා කරපු දෙයක් නෙවෙයි කියලා ඒ දෙක වෙන් කරගත්තට පස්සේ ඔය විදිහට හැම වෙලාවෙම ලස්සනට වෙන් වෙන්නේ නැහැ නමුත් මේක කරන්න පුළුවන් කියලා දැනගත්තට පස්සේ ඒ කෙනාට තේරෙයි නැත්නම් ඒ කෙනාට ගන්න පුළුවන් අතිරේක ලාභය තමයි අපි කොච්චරක් නොකරපු දේවල් වලට වරී කරනවාද කියලා සිද්ධ වෙච්ච, ඇහිච්ච, පෙනිච්ච දේවල් වලට කරපු, බලපු, අහපු දේවල් කියලා. අහ කියන දේවල් මේ මල්ලේ දාගෙන උදේ ඉඳලා හැන්ද වෙනකම් වරි කරනවා. ඉතින් ඒ නිසා සත්‍යමත් කෙනාට තේරෙනවා අපි ඔක්කොමලා මැසජිස්ට් and sadistic. දුක් වෙන්න කරුණ හොයලා ඉන්නේ. අනුන්ගේ දේවල් පවා අරගෙන මල්ලේ දාගෙන දුක් වෙනවා. බුදුජානකේ සඳහන් කරලා තියෙනවා බල සත්‍යමත් නම් තේරෙයි මනුෂ්‍යයා ස්වභාවයෙන් හොඳයි. කවදාකවත් මිනිස්සේ ස්වභාවයෙන් නරක නැහැ. සතියෙන් වෙන් කරගන්න බෑ නේද? තමන්ට සිද්ධ වෙන දේ මං කරයි කියලා හිතනවා. ඇහිච්ච දේ ඇහුවයි කියලා හිතනවා. පෙනිච්ච දේ බැලුවයි කියලා හිතනවා. මේ මනසට කොයි තැනක ගියත් බේරුමක් නැහැ. හැම වෙලාවෙම මගේ වචනෙන් කියනනම් අනුන්ගේ දරුවන්ගේ උපැන්න දහතිකොල තාත්තයි කොටුවේ අස්තම් කරනවා. කිලෝරක් නැහැ. මගේම ගෑණි වෙන්න පුළුවන් නමුත් ගෑණි කවුරු එක පුතියවද කියලා කවුද දන්නේ? ලෝකේ කියන්නේ බඳපුවයිටයි මම මේ කතා කරන්නේ. අපි වැඩිම මේ කවෝගෙන් හරි කමන්නේ ආවොත් ඒ හේතම වග වෙන්න හදනවා. අපි සදාචාරාත්මක සූද්ධවන්තයෙක් වෙන්න හදනවා. බුදුරජාණන් කියන ඔබ සුද්ධවන්තයෙක් නෙවෙයි මම කියන්නේ සුද්ධවන්තයෙක් කියලා. මෙන්න මේ දේ කෙරුවා. මේ දේ බැලුවා. මේ දේ අහුවයි කියන එක බුක් කීපින් ගත්තියා ගන්න. තිබ්බ ගමන් තේරෙයි one thing at a time අපි එක වෙලාවට එකයි කරන්න පුළුවන් හැබැයි ලක්ෂයක් දේවල් වෙනවා සතිය හොඳට දිනුනාට පස්සේ බලන දේ මේ ඒ වටේ ගොඩක් දේවල් පේන බව තේරුම් ගත්තට පස්සේ තේනවා මේ පේන කිසිම දෙයකට කෙලෙස් අදාළ නැහැ කිසිම දෙයකට චේතනා අදාළ නැහැ කිසිම දෙයකට විඥානය අදාළ නැහැ සංස්කාර අදාළ නැහැ ඒක කොහොමදත් වැඩි සාමාන්‍යයෙන් කියනවා thought without thinker කියන පොතේ අපිට මේ හිතවිලි කියලා කරදර කරන හිතවිලි වල සිට 95ක්ම හිතන දේවල් නෙවෙයි හිතෙන දේවල් නම worries ඒව ගැන දුක් කරදර ගන්න එක 100ක් අන්න මේ සිල් අරගෙන ඉඳදී මට අන්න අර විදිහක උපාඩි කල්පනාවක් ආව නැහැ කියලා ඉතින් පොරි කරනවා. අර විදිහ සද්දයක් අහන්න ඇහුවා. අර විදිහ රූපයක් පෙනුනා. ඒ හරියට දන්නේ මේ මේ සකර්මක අකර්මක ભેදේ දන්නේ. ඒ නිසා මේ අසංස්කාර, කාය සංඛාර, අසංස්කාර, අවිඥානක, චිත්ත සංඛාර, වචී සංඛාර කියලා ඒ වගේම සසංකාරික කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා ಜಾති දෙකක් තේරුම් ගත්තොත් බුදුරජාණන්සේගේ ත්‍රිවිධ ශික්ෂාම තියෙන්නේ සසංකාරික පැත්තට විතරයි. ඒක උඹ වගේ කියනවා. ඒක වෙලක් තමයි උඹ ඒක කෙලිම උඹ ඒක උඹේම දරුවා. කීයකට අත්සන් කළද මේ වෙනකොට? ලොකු පවුලක තාත්තා කෙනෙක් වෙලා හැම උපදින උපදතරෝයි කොටුවේ කියන කෙන මයි ළඟට කියන්නේ මම අත්සන් කරන්න කියලා අත්සන් කරගෙන ඉතින් මේක බුදුහාම කියන මොකද කරන්නේ පුත්‍ත්ජනයක තියෙන ලොකු ආශාවක් තමයි මේ සසංකාරික අසංකාරික ભેදේ දන්නේ කායික වාචික මානසික ක්‍රියා දන්නේ තේරම මල්ලේ දා ගන්නවා මල්ලේ දාන්නේ තින් එකටල්ලේ තියාන අනිච්චන් දුක්ඛං අනත්තං නද්දකින් සංසාරේ කේසා ලෝමානකා දන්තා තචෝ සංකීක ඉති අසුව භාවනාව මරණානුස්සති භාවනාව කරනවා ඒ තේරුමක් නැහැ මේ නගර සභාවෙන් එන කුණුද ගම් සභාවෙන් එන කුණුද ගෙදරින් එන කුණුද මොකක්වත් නැහැ තීරම දාගෙන ඉතින් මුද්‍රාස් කියනවා ඒ එයාට ඕනේ නම් ඒ විඳින්න ඒක විඳ කරන්න ඒක ලොකු අයිතිවාසිකමකට ගන්නනේ නන්දවල්නේ කියන්නේ ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ. ඔයගොල්ලෝ ඇවිල්ලා මට කරදර කරන්න එපා. ඔය සතිය දාන්න එපා. මට ඔය මට එන දේ ඉන්න අරින්න. ඒක කවුරුත් අත තියන්න යන්න එපා. මොකද ඒකට මහා අවුලක් වෙනවා. ඒක කතා කරලා කියන්න ඕනේ. කර්ම වෙන්නේ අහන, දකින තමයි හිතලා අහන, හිතලා දකින දේවල් විතරයි. මොකද අහන දේ මේ වුණාට ඇහෙන දේ කෝටියක් තියෙනවා. ඒක අපිට අදාළ නැහැ. ඒව මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි මේ කවුන්ටින් නැත්තම්. සකර්මක කර්මක මේක ලේසි නෑ. ඔය ඔය හිතෙන් තරම් ඔය concept and reality කියන පොත ඥානදාම් දුලවි ඔය දෙක අතර merge වෙන වෙලාවක් වෙනවා. ඒක හිතලා කරපු එකක්ද වෙච්ච දෙයක්ද කියලා. ඒක හරි අමාරුයි. ඒ ඒ ඇත්තටම කියනවනම් ඒ කොටස තේරවාදී සම්පූර්ණයෙන්ම හැලිලා. තේරවාදී අපේ ගිනාපු ලයිනේජ් එකේදී සම්පූර්ණයෙන්ම හැලිලා. මහායාන එක ටිකක් විස්තර කරලා දෙනවා. concept එකක් මේ ඊතලුවක් ඇත්ත වෙන හැටි. ඒක පැත්තක තිබ්බත් අපිට පේන හිතලා කරන දේ තා පේන හිතෙන දේ. අපිට දැක දැක අහන දේ තා ඇහෙන දේ. බලන දේ තා පේන දේ. මේ දෙක වෙන් කරගන්න පුළුවන් නම් ආයේ නිවනක් ඕනේ නැහැ. මොකද ඒ තරම පුංචි කොටසයි අපේ ඇදින් වරදින්නේ. ඒ නිසා ඒකෙන් එන දෝංකාර ගොඩක් එනවා. ඒ සියල්ලටම අපි ඔළුවේ දාගෙන ඒ නිසා අපේ ඒවත් දාගෙන ඊයේ වුවත් දාගෙන හෙටේ වුවත් දාගෙන අතනේ වුවත් දාගෙන මෙතනේ වුවත් දාගෙන ඉතින් මොන තාලෙන් ගොඩ එන්නද අඩු ගානේ වර්තමාන මොහොතේ හිත තියලා දැන් තප්පර පරියන්කේ නම් මොනවත්ක්වත්ම හිතලා කරන්න එපා කියනවා ආස්වාද පස්සේ නැත්තම් 100ක් මං චේතනිකයි වෙන දේ බලනවා සක්මනේදී කොහොමවත් ඇවිදිල්ල සචේතනිකයි හැබැයි ඒක නිකන් රූටින් වැඩක් ඒ අතරමැද වෙන දේ බලන ඉඳින්ද වැඩවල 100ක්ම සචේතනිකයි පොඩ්ඩයි තියෙන අචේතනික. ඉතින් මේ තුනේ වෙනස එකිනෙකට ගලපලා බැලුවොත් සතිය පිහිටවන ලේසිකමක් තියෙනවා කිසිවක් හිතාමතා නොකර සියල්ල ස්වභාව වෙන්න ඇරලා දිහා බලන්න. ඊට පස්සේ ටිකක් වැඩ කරන ගමන් සචේතනික මේක සඳහන් කළ දෙන එක. ඒතර බලපුවහම මේ ශරීරයේ දැන් උරහිස මං කියන දෙයක් නෙමෙයි වැඩ කරන්නේ. වෙනම න්‍යායපත්‍රක වැඩ කරන්නේ. කකුල් දෙක නම් මං කියන විදිහට වැඩ කරනවා. ඒත් හිතපු විදිහ නෙමෙයි කවුබයි කියලා පදිනවා කියන්නේ. ලතාවකට යන්න. මම හිතුවේ කොකෙක් කැවිදිනවා වගේ මෙහෙම මෙහෙම යනවා ෆිස්ටර් වැඩ කරනවා කියලා හිතන්නේ. දැන් බලනකොට නෑ මෙහෙම මෙහෙම යන්නේ. ආයෙ වෙලාවට ගියාම මෙහෙම මෙහෙම කරකින වෙලාවකුත් එනවා. සටහන් සාකාර වෙනස් වෙනවා. ඒක නම් වගේ කියන්න වෙනවා මොකද මං හිතලා කරන්න තියෙන්නේ. උරහිස් නටනවා එතකොට. ඒ අමලියල තියෙනවා මට තේරුණාට පිටින් ඉන්න කෙනාට තේරෙන්නේ නෑ. වර්ධේ වස්තු ඒ ගැහෙනවා. නියපොතු වැවෙනවා. කෙස් වැවෙනවා. දත් වැවෙනවා. වයසට යනවා. කොහොමද අපි හිතාන හිතේ නතුවට වළක්වන්න බෑනේ. දැක්කොත් පෙනෙයි හේතුඵල ධර්මය අනුව සිදුවෙන තමයි 80කට වැඩිය වෙන්නේ. මේ මම හිතලා කරන දේ බොහොම සුළු පොඩ්ඩයි. නමුත් මේ තේරම මම කෙරුවා කියලා හිතාගත්තට පස්සේ තේරෙටම ගෙවන්නවා. මම බලලා ඔක්කොටම ලක්ස් ප්‍රියරන් දෙන්නේ. රෙක්සෝනා නිල් පාට ඇඳුම්, රෝස පාට ඇඳුම්, සම්මේ බුලු වෙට් සූට්ස් අනේ නොබද ඉන්න නොබද ඉන්නකොට තියෙන ජොලිය එන අපේ අතින් වැරදුනත් වෙන කවුරු අසංගනන්න කොටුවේ බය වෙන්න එපා ඉන්සම් බුදුචානන්ද කියලා තිනවා උඹලා වෙනුවෙන් මම මේ පතේ අඩු කරලා තියෙන හැටි මෙච්චර පරාසයකට දුක් ගන්න ඕනේ මම මේක අඩු කරලා තියලා තියෙන හැටි බුදුන් සසඳහන් කරලා තියෙනවා මේ බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛ අපහත්තා. භාග්‍යතුන් වහන්සේ නමක් පැමිණීම නිසා ලෝකේ චින්තන ක්‍රමයක් ඇති කිරීම නිසා මනුෂ්‍යයන් වෙත පැමිණෙන බුදුන් අදහන මනුෂ්‍යයන් වෙත පැමිණෙන බොහෝ දුක් නාසේ න්‍යායෙම අඩු කළ දීලා තියෙනවා. ඊ타මතා කරන දේවල්ට විතරයිම වග කියන්න ඕනේ. නොහිතා නොමතා සිද්ධ වෙන කිසි දෙයකට කරදර වෙන්න ඕනේ. ඒවා චේතනිකව සිද්ධ වෙන දේවල්. නමුත් ඒක දකින්න සිහිය තියෙන්න බෑ. කොච්චර සචේතනද කොච්චර අචේතනිකද කියලා. මං කියු විදිහට මේ දෙක අතර බෙක් කරනත් අමාරුයි. නමුත් ඒකට ගියාට පස්සේ තේරෙයි අපි සංසාරෙ මෙතෙක් කල් ඩොං ගන්න දන්නේතෝ කාලා තියෙන්නේ. අහක යන අකුසලයක් තිබ්බොත් දාගන්නවල්. ආ කිට්ටු ගැන එකක් තිබ්බොත්. දාගෙන කියනවා බලන්න මම මගේ අතමජ්ජාති මිනිසෙක් මෙහි මට වෙච්ච දේ අයියෝ මම එන්නේ කොට තරන්නේ නැහනේ මේක කියලා අර ඔක්කොම වරී කරනවා. ඒකම තමයි මානවයිතිවාසිකම කියලා මිනිස්සේ ගාව තියෙන ඔන්න නොසන්දාල නොකෑමන අමන තරි තක తీරු මරිකම තමයි මානවයිතිවාසිකම කියන්නේ. ඒක මට වරේ කරන්න මට අයිතියක් තියෙනවා කියලා ඔළුවේ දාගන්න. මුචනසේ කියන ඕක තමයි අවිද්‍යාව කියන්නේ. කරන දේ දැනගන්න වෙන දේ දැන වෙන දේ ගැන කනගාටු වෙන්න එපා. ඒක හරි හරිම විචිත්‍රයි. ඒක දිහා බලනකොට ඔක්කොම මේ කලින් හදපු DVD එකක් දුවන්නේ. එඩිට් කරන්න බෑ ඒක. ඇවිදිනකොට උරිස් දෙක වෙනම නටනවා. මේ අර රූපෙට නටනවා. පුළුවන් ද බලන්න වලක් වලක්න්න යන්නත් එපා. ඒ වෙලාවේ නියපොතු කොහොමදත් වැවෙනවා. කෙස් වැවෙනවා. ඇස් පිල්ලම් ගැහෙනවා. කොහොම හොරි කරන්න ගත්තොත් එහෙනම් තව නතර කරන්න ගත්තොත් දනුකන්දි ගැහුවා වගේ ඉති. මේ අපි විවෘතව වාර්තා කරලා මේක භාවනාවේ දියුණුවක් මම දිහා අනුන්ගේ කෙනෙක් විදිහට බලනවා. මම දිහා සීටි අnderලා අනුන් බලන විදිහට බලනකොට හැම කෙනෙක්ම ජෝකර් කෙනෙක්. හැම තැනකම දුවන්නේ ටෙලි නාට්‍යයක්. කලින් කලින් ගාව චිත්‍රපටයක් බලන එකක් තියෙනවා. මේක බලන්න ඉන්න බෑනේ අපිට ඒක බලනකොට අපිට මේ නම්බුකාරකම් ගන්න හිතෙනවා අවනම්බුකාරකම් ගන්න හිතෙනවා හොඳ නරක බලන්න හිතෙනවා කරන දේ නම් ඒක තියෙනවා කෙරෙන දේ හොඳ නරකද හරි වැරදිද සුභ අසුභද අදාළ නැහැ බුදුනාස් කියන්නේ you have no choice ඔකට යන්න අරපන් ඉතින් මේ හොඳට පත්තල වාඩිලා ඒක දිහා 100 100ක් බලනකොට නිවන කියන්නේ ඕක තමයි ඉතින් වෙන මොකක්ද මුන්නම බලන්නෙක් ඉන්නවා ඒක මම දන්නවා ඒක ඒක කොන්ෂස්ලි අපි කරනවා මේ බලනකොට පේන දේ දිහා කිසිම ભેදයකින් තොරව තේරුම් බේරුමකින් විතරව බලන්න පුළුවන් ඕකට තමයි නිවන කියන්නේ. ඔය තමයි අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැහැ කියලා කියන්නේ. නමුත් ඉන්න බෑනේ අපේ හිත කැමති නැහැ නේද? අපේ හිතට ඕනේ පැනලා දෙන්නනේ. මම මම ඉස්සරහට කරනවා දේවල් කරන්නේ. කරන දේවල් වලින් කර්ම රැසෙනවා, චේතනා පානවා, අචේතනික මේක දිහා බලන්න පුළුවන් නම් ඒ කටුකුරුන් දෙසාන්සි ඉන්නකොට කියනවා මේ ගහක් දිහා බලනකොට ඊර්ෂ්‍යා හිතෙනවලු මොකද 100ට 100ක්ම අපි කරන්න ඕන දේ කරනවා කිසිම චේතනාවක් නැහැ. ගෝ වෙනවා, මල් පිපෙනවා, ඔක්කොම වැඩ යනවා. කිසිම චේතනාවක් නැහැ. කිසිම කර්ම රැස් වෙන්නේ නැහැ. මිනිසයා කියන සතා අල්ලපු රටේ වැරද්දක් වුණත් ටෙලිවිෂන් එක බලලා මෙහෙ හොරි කරනවා. දැන් ටෙලිවිෂන් කියන්නේත් ඕකනේ. කොහේ හරි වෙන කුපාඩිකන් සීරම රේක කරලා විනාඩි පාට දාන කලබලෙන් කලබලෙන් අම්මණ්ඩිලා කීන හැටි බලන්නකෝ බත්ති කන අතර දඩබර දඩබර දඩබර දඩබර දඩබර සොට ගල කුණු අරප ටික සීරම ගෙනල්ලා දැන් කට්ටියට හරි අප්සෙට් මේ දවස් හතේ මේක නෑනේ දැන් ගිය ගමන්ම බලන්නේ ඉතුරු වෙච්චව රිවීව් කරපුවලා හරි ගමන්නේ අර ටික අර එරියස් එක දාගන්නවා ගිය ගමන් මේ ඉඳදී ඔය කරන්න ඉඩක් නැහැ ලැබෙන්නේත් නැහැ. ඒ නිසා අපි කොච්චර සෑඩිස්ටික්ද කියලා බලන්න මේ දුක් කරදර කංකරච්චල් වලට කොච්චර කැමැතිද? කොච්චර මෙසචි මෙසචිස්ට් වද කරගෙන Taman දඬුවම් කරගෙන විඳින්න හරි කැමැතිද කියලා බලනවා නම් අපිට හිට්ලර්ට එච්චර බනින්න බෑ. අඟුලිමාලට එච්චර බනින්න බෑ. ඒගොල්ල පොඩ්ඩක් ඒක දිගේ ඈතට ගියක තියෙන්නේ අපි අපිට තියෙන්නේ මේ කර ජීවත් වෙනකොට කරදර ටික අවශ්‍යයි. අවශ්‍ය කරන එදාට අවශ්‍ය කරදර ටික නැති වෙච්චාම වන්දනාව වන්දනාව යන්න අපේ කාරණාව මට හරි පහළුයි ළමයෝ කියලා ඉතින් වන්දනාවක් දාගන්න මොකද මේ පහළුයි භවනා කරනකොට කෙලෙස් නැති වෙච්චාම හරි පහළුයි ළමයෝ ඒ නිසා යනවා දොරි වාගේ මග හිටියා යනකොට රෑ යාමේ මතකය පිණිදි මරුවා තීර්ථ මහා රාම කියලා ඒක ලොකු දෙයක් ඒක තැඟිලා මෙහෙම භාවනා කරන්න ගියාම කිසි දෙයක් නැහැ ඒකේ. ඒ නිසා අපිට අවශ්‍ය ඒ කරදර ටික තමයි මනසේ ආයිතිවාසිකම් වශයෙන් තියෙන භාවනා කරන හොඳට පේනවා. මේ මගේ යන්ත්‍රය හරහා ක්‍රියාත්මක වෙන කාගේ දෝ න්‍යාය පත්‍රයක්. ඒකට හේම යන්න දෙන්න. එහෙම යන්න තියලා ඒක දිහා බලන්න හිටියොත් අපිට තේරෙයි ඒක තමයි අපි අවුරුදු 6 වෙනකන් කළේ. කොච්චර ලස්සනද බලන්නේ ජීවිතේ. අවුරුදු 6 වෙනකම් පොඩි දරියෙකුට මේක මගේ මේ මගේ අම්මා කියලා හැඟීමක් නැහැනේ. ඒක දිහා බලනකොට ඕන කෙනෙක්ගේ ටෙන්ෂන් එක බහිනවනේ. හයෙන් පස්සේනේ අපිට 6 4 තේරෙන්න පටන් ගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? අල්ලපු ගෙදර තියෙනවත් දාගෙන හැම බබාටම අස්සම් කර කර මේට වැඩි දෙයක් නැහැ ඒක මට හිතෙන බුදුහාමර භාගයට hina වෙලා කට්ටිය දිහා බලන් ඉන්නේ. ඔය තකතිරුකම් වල ප්‍රමාණි වැටෙනවා උන්වහන්සේට. අපිට වැටෙහි දවසේ අපිත් බුදු වෙනවා. ඒ නිසා සක්මන් කරනකොට හොඳට බලන්න රූපලේ සක්මන් කරනකොට මට තේරෙන දේ. පරියන්ක ඉන්නකොටත් බලන්න. ඔය වගේ ගොඩාක් දේවල් වෙනවා. ගෙදිනදා වැඩ කරනකොට බැලුවොත් completely absent minded කවුදෝ හදපු rotation එකට කවුදෝ හදපු agenda එකට අපි fully efficient වැඩ කරනවා. හරියට හිර ගෙදරක හිර කඳවුරේ වැඩ ටික බොහොම ආඩම්බරයෙන් කරන ලොකු ගේක මං ඉන්නේ කියලා සතුටු වෙන ලොකු උළු උළු ගේක මං ඉන්නේ කියලා සතුට වෙන හිර කාර්යය වගේ තමයි දවසේ. අපි අනිකා ප්‍රශ්න. එහෙම සොයන්න. ඒකත් අර කීම් කොටසක් ඊයේ ප්‍රශ්නෙට ඔබ වහන්සේ ඉල්ලු විස්තර පරයන්ක භාවනාව. ඔබ වහන්සේගේ උපදෙස් අනුව අවුරුදු දෙකක් පමණ දිනකට පැය භාගයක් පමණ බොහෝ දිනවල භාවනාව ප්‍රගුණ කරමි. සිත එකඟ වීම පහසුවෙන් සිදුවේ. නමුත් භාවනාව කෙලවර වූ විට ඇස් අරින විට ඊයේ විස්තර කළ කරත්තරෝදයක වැනි ආලෝකමත් වස්තුවක් ඇසිපිය හෙළන වාරයක් පාසා මට පෙනේ. එය ටික වේලාවකින් පසු නැති වී යයි. එමෙන්ම තිගැස්සී වැටෙන්ට යන අත්දැකීමට පසුත් භාවනාව දිගටම කළ හැකි විය. මෙය භාවනාවට බාධාවක් නොවේ. භාවනාවට පසු අත්දැකීමකි. ඊට පස්සේ අලුත් ප්‍රශ්නිකුත් තියෙනවා. මේ භාවනාවට පසු අත්දැකීමක් කියන එකේ වාක්‍යයේ කියවෙන්න දෙන්න කියලා නෑ. මේකෙන් අදහස් කරන්නේ මේක භාවනාවට තල්ලුවක් කියන එකද පසු අත්දැකීමක් කියලා කියන්නේ භාවනාවට දවපාකාරයක්ද ආධාරයක්ද නැත්නම් පසු අත්දැකීම කියන එක කියන්න හදනව මොනවද? ඒ වාක්‍ය නම් එළියට අවිලා නෑ. කැමැතිද එකතු කරන්න? එතකොට හැබැයි කියපු එකන අහු වෙනවා. අලුත් පැනයකින් ඊයේ දින ඇවිදින භාවනාව හොඳින් කරගෙන ගියෙමි. නමුත් ඊයේ මුළු දිනේම මෙතෙක් කලක් කිසිදු ප්‍රශ්නයක් නැතුව කරගෙන ගිය පරයන්ක භාවනාව මට කරන්නට බැරි විය. ඇස් පියාගත් කල හුස්මට සිත යොමු කළත් වෙනත් කතාන්දර වගේ සිතුවිලි දෑ පෙනේ. ඒ සමගම නින්දටපත් වේ. නැවත ඇහැරි ප්‍රයත්න දරන විට මෙය නැවත නැවත සිදුවේ. වර එක තිගැස්සී අවදි වීම සිදුවිය. වැටෙන්නට යන හැඟීමක් ඇති වී දෙපසට අද්දීකු කර අල්ලා ගැනීමටද ගියමි. ඊයේ දින මට පර්යංක භාවනාව කිසිවිටක කිසිවිටක කළ නොහැකි විය. ධෛර්යය ගැන නැවත නැවත කරන්නට ගියත් ඉහත සිදුවීම නැවත නැවත සිදුවිය. කරුණාකර මේට උපදේශක් ලබා දෙන්න මෙන් ඉල්ලමි. ස්වාමීන් වහන්සේ අද ඒ හරි ගියා. හරි නේ ප්‍රශ්න කියවන එක නම් ලකුණු ගන්නවද? කරුතර ස්වාමීන් වහන්සේ සතිය පිහිටුවීමෙන් අකුසල රැස් නොවේ යයි ඔබ වහන්සේ ඊයේ දිනයේදී ප්‍රකාශ කළා. සතිය යනු කුසල පාර්ශවයේ චෛතසිකයක් චෛතසිකයක් යයිද ඒ වැඩිමෙන් ඇතිවන්නේ කුසල කර්ම විපාකයයිද අසායත්තේමි මෙය පහදා දෙන්න පෙරුවන් සරණයි සතිය සාමාන්‍ය අභිධර්මය ගන්නන්නේ සෝබන චෛතසිකයක් විදියට නරක පැත්තට යන්නේ නැහැ කියලා. ඒක පිළිබඳව මත තියෙනවා සමිති සූත්‍රයේ සහ කිමූලක සූත්‍රයේදී සර්වචනාංශي සඳහන් කරලා තියෙනවා කුතෝ පහූතා මනෝවිතක්කා මනෝවිතක්ක කොහෙන්ද පහළ වෙන්නේ කියලා බැලුවොත් කොයි එකත් එන්න පුළුවන් එතනින්ලා විතර කළා කියනවා අපිට පහළ වෙන හැම හිතකම භාවනා කරත් නැතත් සතිය තියෙන අපි ඒක දන්නෙත් නෑ අපි ඒක අගය කරන්නේ නැති නිසා තමයි මේ සංසාරේ කකා ඉන්නේ සතිය නැති චිත්තක්ෂණයක් නෑ අපි කරන්නේ භාවනා කරනවා කියලා ශ්‍රද්ධාව, වීර්ය, සමාධි, ප්‍රඥා පැත්තක තියලා සතියට මුල් තැන දෙන එක විතරයි මෙතන කරන්නේ. ඒකෝට අවුලක් නැහැ සතියලා දන්නවා නායකත්වයේ දීලා ගෙනියන්න. ඒ නිසා අපිට පහළ වෙන අකුසල හිතවිල්ලට සතිය තමයි මුල් වෙන්නේ. හැබැයි මෙහෙම වාදයක් වන්න ගන්න පුළුවන්. අකුසලයේ අකුසලයේ බව දැන ගැනීම කුසලයක්. ඒක මම දන්නේ සබාව පිළිගන්න කැමතිද කියලා. අකුසලයේ අකුසලයේ බව නොදැනීමට වැඩිය අකුසලයේ අකුසලයේ බව දැන ගැනීම කුසලයක්. මොකද ඥානෙ එතන තියෙන විද්‍යාව. අකුසලයේ වුණත් නොදැන සිටීම කුසලයක් නොදැන සිටීම දෙකම අකුසල. ඉන්සා ඒක පෙළ ගැවුවොත් කුසලයක් කුසලයක් බව දැන ගැනීම අකුසලයක් අකුසලයක් බව දැන ගැනීම කුසලයක් නොදැන සිටීම අකුසලයක් නොදැන සිටීම කියන එකේ කුසලයක් කුසලයක් බව දැන ගැනීම තමයි තමන්ට කරන අනුකම්පාව. අකුසලයක් අකුසලයක් බව දැනගන්න එක තමයි ප්‍රතිපදාව කියන්නේ. අකුසල කිරුවත් කුසල කිරුවත් මේක අලකොල මීනකොල දන්නේ නැත්නම් එයාට ඒකේ මේ කුසලයේ කිසි ආඩම්බරයක් ඉන්නේ නැහැ. සතිය කරන්නේ මේ මේ කාමරයේ දැන් නන්දාලෝකේනේ තියෙන්නේ. අපි මේ ලයිට් එක දාන්න. එතකොට මේ ටිකමයි මුතුට කැපිපේන ආලෝකයක සිද්ධ වෙන්නේ. ඒකෙදි අටුවාචාරින් වහන්සේලා පොඩි පැකිලීමක් පෙන්නනවා. ඒකට හිතෙන් කරප්පන් එනවා. අකුසල් හිතක සතිය නෑ කියන්නේ. නම සරෝජනාන්තේ ධර්මානුපස්සනාදී කියනවා. නිවරණ පබ්බේදී තන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං සම්තිමේ අධ්‍යත්තං කාමච්ඡන්දෝති පජානාති. මගේ හිතේ දැන් කාමච්ඡන්දයක් තියෙනයි කියලා. ඇති කාමච්ඡන්දේ දන්නවා. ඒක මේ කායනුපසනාව වේදනානුපසනාව චිත්තානුපසනාව ධම්මානුපසනාව. ඒ නිසා මයිලඟ මේ අකුසලයේ තියෙනවා කියලා දන්නකම මයිලඟ කුසලයක් තියෙනවා කියලා දන්නවට වැඩිය සෙල්ලක්කාරයි. ඉතින් ඒ නිසා අපිට වෙලා තියෙන අපි අර මේ යෝනිසමනසිකාරයෙන් බැලුවේ නැත්නම් අකුසල් පිළිබඳ දැනීම අකුසලයක් කියලා තමයි සදාචාරවාදියා උගන්වන්නේ. බුදුජානනාංශ කියන්නේ කුසල් හෝ අකුසල් ඒ බව කුසල කුසලයේ වශයෙන් අකුසලයේ අවුදේ බව දැනීම අනිවාර්යම ඉදිරි පියවරක්. වෙන එකක් තබා අකුසලයක් කවදාවත් දුරු කරන්න බෑ කියලා තියෙනවා අකුසලයේ අකුසලයේ වශයෙන් දන්නේ නැත්තම්. දැක්කට දැම්මට පස්සේ තමයි දුරු කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ තතිය සෝබන චෛසිකක් කියලා කිව්වට ඒක අසෝබන හිත්වල නෑ කියලා හෝ එහෙම නැත්නම් පව් කරන වෙලාවේ නැහැ කියලා කියන්න බෑ. අපි ඒක ඒ වෙලාවේ බාහිර ගන්න කැමති නැතිකම තියෙනවා. බාහිර ගන්න කැමති වෙච්ච දවසෙල්ලයි පුද්ගලයා සීක තත්ත්වයටපත් වෙනවා. ආර්ය තත්ත්වයටපත් වෙනවා. ආර්ය භාවයටපත් උනත් සෝවන් වුණාට පස්සේ බුදුරජාණන් විස්තර කරන්නේ යං කිංචි කම්මං කරෝති භාවකං කායේන වාචා උදචේතසාවා අවබ්බෝසෝ තස්ස පටිච්චාදාය අවබ්බතාදිත බදස උත්තා. සෝවන් වුණාට පස්සේ යම් කාය කර්මයක් වචී කර්මයක් මනෝ කර්මයක් වෙනවනම් මේ සෝවන් වෙච්ච කෙනාට යාට ඒක වසන් ගන්න බෑ. හොඳටම දන්නවා මේක මේක කාය දුස්චරිතයක්, වචී දුස්චරිතයක්, මනෝ දුස්චරිතයක් ඒක වසන් ගන්නෙත් නෑ ඒ වුණොට ගුණෝතේ ළකට ගිහලා හෙලි කරනවා. මට මෙන්න මෙහෙම දෙයක් වුණා. ඒ නිසා ඔබතුමාට හෝ කාට හරි කින් කරදර වෙලා තිනවා. මට සමා වෙන්න. වසන් ගන්න බැරි ගම විතරයි ලැබෙන්නේ. ඒ නිසා ඒක හරියට මුත්තට පීජස් කරපු කන්නඩියක් වගේ. ඒ නිසා සතිය හැම වෙලාවෙම තියෙනවා කියලා හිතන්නේ ඒකට අලුතෙන් තටමඬ ඕනේ අපේ වෙලා තියෙන්නේ සතියට මුල් තැන දෙන්නේ. අපි එක එක කරා මුල් තැන දෙනවා. සද්ධාහට මුල් තැන දෙනවා. වීර්යයට මුල් තැන දෙනවා. සමාධියට මුල් තැන දෙනවා. ප්‍රඥාට මුල් තැන දෙනවා. සතිය ඥානකොටික හම්තු කියනවා හරිම ලැජ්ජිත ලැජ්ජාශීලී චරිතයක්. කවුරුරි පැනලා දෙනවනම් එයා පස්සට යනවා. එයා මේ පැනලා දෙන જાති චරිතයක් නෙවෙයි. බුදු කෙනෙක්ට ඇවිල්ලා ඔබ තමයි මේ වැඩ අන්න වරෙන් කියලා ගිහිල්ලා මේ සභාපතිපුටු ඉඳවන්න බුදු කෙනෙක් එන්න ඕන. එතකම අපි විවිධාගම් වලට අහු වෙලා එක එක දේවල් කර කර ඉන්නවා. ඉතින් ඒක අපි පිළිගන්නවයි කියලා කියන්නේ මේ භාවනා ජීවිතයේ තියෙන වැඩ වෙනස්කම් කරන්න හදනවා කියන එක නෙවෙයි. කරන වැඩ පිළිවෙල කරගෙන යන්න. මේ සතිය ආලෝකේ කරන්න. ඒකල හිතාගන්න දැනටමත් ඉන්නේ සතිය. ඒක පිළිබඳව දන්නේ නැතිකම විතරයි තියෙන්නේ. ඒ නිසා සතික්ව හම්බෙක වේ සම්බත්තිකම් වදාම හැම දෙයකම සතිය තියාගන්න කියලා කියනවා. සතාධිපතිය සම්බේ ධම්මා. සියලු ලෝකේ තියෙන සියලු ධර්මයට සතිය අධිපතිකම් කරනවා. අන්නේ අධිපතිකම කරන්න පුළුවන් වෙනාට අධිපතිකම දීම තමයි යෝගාවචරය කරන්නේ. අනේ කඩිය සද්ධාවට මුල් තැන දෙනවා. දැන් මේ වගේ ස්ථාන වල තියෙන සියල්ල සිද්ධ කර දෙන දෙයන්නාංශ කියලා තියෙන සද්ධාව ඒ තිබුණොත් දිවි ලෝක යන්න පුළුවන් කියලා ඒ සතියට තැන දෙන්නේ නැහැ. එතන වීර්ය ප්‍රොටෙස්ටන්ටිසම් වල තියෙන වීර්ය. උත්සාහ කරපන් ආර්ථිකය හදපන් කඩාගෙන යන්න. අපි අපි උසස්මයි අපි ශ්‍රේෂ්ඨයි කියලා ප්‍රොටෙස්ට්. පුදුජනසලා කිව්වේ සද්ධාවත් ඕනේ, වීරියත් ඕනේ, සමාධියත් ඕනේ ප්‍රඥාවත්. මේ සතිය ඉස්සර වුණොත් සියල්ලම හරියට කීකටු වැඩ කරයි. ඔය එකක් හරි ඉස්සර වෙච්ච ගමන් විෂම යෝධ රෝදය දුපු රතියක් වගේ වාහනේ හරියට ගමන් කරන්නේ. ඒ නිසා සතිය සෝබන චෛසිකක් විතරක් නෙවෙයි. manussත්වයත් එක්කම උපදින අධිපතිකම් කරන ධර්මයක්. ඒකට අධිපතිකම දීපු ගමන් මේ මනසට ආයේ සීමාවක් නැහැ බුදු වෙලා තමයි නතර කරන්නේ. බුදු වෙලා තමයි නතර. ආයේ කවදාකවත් මග නතර වෙන්නේ නැහැ. අපේ ජීවිතේකම වරින් වර සතිය දෙන්න ඕන වැඩේ එක එක කරාට බාර බාර දෙනකොට සතිය පස්ස ගන්නවා. අන්න එහෙම පස්ස නොගහන්න ලැබේවා කියලා පේනවා ඊළඟ ප්‍රශ්නේ. කරුතර ස්වාමීන් වහන්සේ මම කලක පටන් පර්යංක භාවනාවේ යෙදෙන්නෙක් මි. නමුත් භාවනාවේ පෙනෙන ප්‍රගතියක් නැත. උෂ්ම ධාරාව නාසයේ වදින නිශ්චිත තැනක් සොයා ගැනීම අපහසුය. නමුත් ආශ්වාසය හා ප්‍රාශ්වාසය හොඳින් වෙන් කරගත හැක. භාවනාවේදී අමාරුවෙන් මහත් ආයාසයක් යොදා හුස්ම ගන්නා බවක් හැඟේ. ආශ්වාස වාත ධාරාව හා ප්‍රාශ්වාසයේ අතර කාල පරාසයක්ද ඇති බව පෙනේ. භාවනාවෙන් ඉදිරියට යාමට කළ යුතු දේ කරුණාවෙන් පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. අද මේ කියලා තියෙන විතර හැටියට බලනවා නම් කිසිම බාධාවක්වත් කිසිම අවහිරයක්වත් පේන්නේ නැහැ. අර පොඩි හීනමානයක් තියාගෙන ඉල්ල තියෙනවා. හැපෙන තැන ආශස් ප්‍රසාරය හැපෙන තැන වැටෙන්නේ නැහැ කියලා. ආශස් ප්‍රසාරයේ තියෙනවා ආශස් ප්‍රසාරයේ තියෙන බව දැනගන්න ලකුණු තුනක් නැත්නම් මුණක් තුනක් එකක් නමිනේ සද්දක නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක නෙවෙයි ආස්වාස් ප්‍රසවාසයේ කියලා දැනගන්න පුළුවන් කියන්නේ හිත පිට යamak නැහැ ඇතුලේ කියලා. දෙක හැපෙන තැන අණුව කියත හැකි මේ ආශාසය මේ ප්‍රසවාසය කියලා. එහෙම නැත්නම් මේක හිතවිල්ලක් නෙවෙයි. එතන කායික ක්‍රියාවලියක් තියෙන නිසා හැපෙන තන අණුවත් නාසිකාග්‍රේ උඩුතොලේදී කියලා කියන්නත් පුළුවන්. ඊටත් වඩා සියුම් මේ ආශාසය ප්‍රසවාසය වෙන් කරගන්න පුළුවන්. මේක ආශාසයම ප්‍රසවාසය නෙවෙයි. මේ ප්‍රසවාසය මේක ආස්වාසය නෙවෙයි කියලා වෙන් කරගන්නවා කියන එක ඒක තේරෙනවා නේ. කියන්නේ භාවනා හුද්දටම දියුණු සියුම් හුද්දටම සුකුමතර අවස්ථාවකදී ඒක බලන්න තියෙන්නේ. මේ විදිහට මේ ආස්වාසය මේ ප්‍රසවාසය කියලා වෙන්කොට දැනගන්න වෙන්කොට දැනගනිමින් ආනාපානියත් එක්ක මූණට මූණ දාලා ඉන්න පුළුවන් වෙලාව වැඩි වෙනවද අඩු වෙනවද කියන එක විතරයි ප්‍රගමනයේ මේ මිනුම් දන්න වෙන්නේ. මට මේ විදිහට මේ ආශාසය ප්‍රසවාසය මේ ප්‍රසවාසය ආශාසනය කියලා දැනෙමින් වැඩි වේලාවක් ඉන්න මොනවා ඒ පුරාවටම කෙලස් නැහැ. එනිසාක වැඩි කිරීම සඳහා කටයුතු කරන්න ඊට යහන් දෙයක් භාවනාවේ වැදගත් වෙන්නේ නැහැ. භාවනාවේ දියුණුවක් කියලා වෙන දෙයක් නැහැ. ওই තියෙන දේ ප්‍රමාණාත්ම වැඩි කරනකොට වෙන්න ඕන දේ වෙනවා. හැපෙන දන දැක්කේ නැහැ කියලා ඒක මේ අත්‍යවශ්‍යම නැහැ. ඒක අනික් ඔය පේන ටික අනික් කරුණු දෙක දිගේ යනකොට මේක අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක පහු වෙනකොට ඒකත් පැහැදිලිලා ඒ කියලා කියන්න පුළුවන්. දරුතර ස්වාමීන් වහන්සේ ඊයේ මා නාසය ළඟ හුස්ම වැදෙන සැටි බලාගෙන ඉන්න විට මගේ හිස තද කරන ගතියක් ඇති වුණා. ඒ වාගේම ඇසට විදුලි කොටනවා වගේ රූප දැක්කා. මේන් මම තැතිගත්තත් පසුව වේගයෙන් ස්පන්දනය පපුව වේගයෙන් ස්පන්දනය වුණා. එය ගැන තිබුණත් කමක් නැහැ නැතත් කමක් නැහැ කියා ඒ දිහා බලාගෙන හිටියා. ඒ ටිකෙන් ටික අඩු වෙලා ගියා. මේ වගේ අවස්ථාවක භාවනා කාලේ ඉවර වී බෙල් එක වැදුනොත් මට ඇස් අරින්න වෙයිද කියා බයක් ඇති වුණා. මීට කලින් එසේ ඇස් අර ඒ ඔළුවේ තද ගතිය මාස දෙකක් පමණ පැවතුණා. කරුණාවෙන් මේ සඳහා අවවාදයක් දෙනු මැනව. ඔබ වහන්සේට නිරෝගී සැප ලැබේවා. මේකෙත් මුල් අටිය පේන්නේ අර ආනපාන බලනකොට කයේ තියෙන අනිකුත් දේවල් අචේතනික සිද්ධ වෙන ගොඩාක් දේවල් පේනවා. ඒ කිසිම දෙයක් කෙලෙස ඇති කරන්නේ මේ බලන දෙයට යන්න පුළුවන්කම. ආනාපානත් එක්ක ඇසුර තියෙනවනම් ඒ මොන දෙයකවත් ඊන පලාපල බලන්න ඕනකමක්වත් දියුණුවක්ද නැද්ද කියලා බලන්නත් අවශ්‍ය නැහැ. Taman මේ සතිය ආනාපානත් එක්ක සම්බන්ධයේ දිගට පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙන්න තියෙන්නේ ඒක තමන්ගේ සතිය වැඩිීමේ දියුණු වීමේ ලකුණක් වඩටපත් වෙනවා. එතකොට පේන්න පටන් ගන්නවා මේක දිහා බලනකොට ගොඩාක් තව ක්‍රියාවලි රාශියක් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලි ගැන හිතනවා හෝ මනිනවා හෝ ඒවට රිංගනවා හෝ ඒවට කතා කරනවා කියලා කියන්නේ මේ සතියේට කරන අනදරයක්. ඒව එන්නේ මාව මේකෙන් කඩන්නයි. මේකෙන් වෙන තැනකට අවධානය යොමු කරන්නයි. නැත්නම් මේ තමයි මායя කියන්නේ. නැත්නම් මේ තමයි කෙලෙස් කියන්නේ. යම් කිසි කෙනෙකුට ඒව නොයේවා කියලා හිතන්නේත් නැතුව ආවට ගණන් ගන්න නැතුව මගේ අරමුණේ ඉන්න පුළුවන් ගතිය තියෙනවා නම් ඒව නැතුව භාවනා කරනවට වැඩිය මේ දක්ෂතාවයේ ඇතුව මේව බාධා කරද්දී අරමුණේ හිත බවත්තන ගන්න තමයි සම්පජඤ්ඤය වැඩෙන්න පටන් ගන්න. සතියේ ඉඳලා සම්පජඤ්ඤයට ඥාන වර්ධනයක් ඇති වෙන්නේ එතකොට. ඒ වුණත් ඒවයි අපේක්ෂා කරන්න එපා. ඒවා එන්න කියලා පතන්න එපා. ඒවා එනවා. ඒක වළක්වන්න බෑ. ඒ නිසා භාවනා කරන යනකොට අපි පටන් ගන්නකොට පුළුවන් තරම් බලනවා. මූල කර්මස්ථානයේ පමණක්ම හිත පවත්තන්න බාධක නැතනක ඉట్లా වාඩි වෙලා නමුත් ටිකක් කල් යනකොටම ඉන්න පටන් ගත්තාම ඒ බාධක තිබුණට සතිය පාවා නොදී අරමුණ පාවා නොදී අරමුණත් එක්ක ඇසුර පවත්තන්න පුළුවන් නම් මේවා වැඩි වෙන්න වැඩි වෙන්න කුසලතාවය වැඩි වෙනවා. Tamanට කරදර වාහන ගොඩක් අස්සේ හප්ප ගන්න තු වාහනේ අරගෙන යන්න පුළුවන් වගේ. වාහන නැති පාරක එලවනවා වගේ නෙවෙයි. ඒතකොට ඒ ඒ ඩ්‍රයිවිං ලයිසන්ස් එක වටිනවා. අන්න ඒ වගේ ඉතරහට යනකොට තේරෙනවා මේ කරදර කරදර බවටපත් වෙන්නේ කරදර ගන්න අතර වෙලා නම් වණන් කියන ගත්තොත් උණුදොක්සිටින කරන්න ගත්තොත් ඉවත් එක ඇසුරු කරන්න ගියොත් විතරයි. ඒව එන්නේ අපි හම්බෙන්නේ නෙවෙයි. ඒවට අපි ආමන්ත්‍රණය කළොත් ඒව වැඩ නැත කරලා අපේ ගෙවල් වලට එනවා. ඒ නිසා ඒ යන කට්ටියට යන්න දීලා තමන්ගේ අරසාර තියෙන මූල කර්මත්තානත් ඉදිරියට යනකොට තමන්න තේරෙන පටන් අර ගන්නවා කරදර ඔබට කරදර කරන තුරු කරදර වලට කරදර කරන්න එපා. එතකොට තමන්ගේ දක්ෂ භාවය අර කරදර අතරමැද හප්ප ගන්න නැතුව දාගෙන යන්න පුළුවන් ගැතිය පුරුදු වුණා නම් ඒ යෝගාවචරය හොඳම පරිපාලකෙක් බාටපත් වෙනවා. අද අද ලෝකයේ අඩුම ස්කිල්නස් එක ඒක තමයි. පරිපාලනය කියලා කියන්නේ ප්‍රයොරිටි සිලෙක්ෂන්. මගේ රෝල් එක මෙච්චරයි. ඒක කරන ගම මේවා දිහා ඇස් බැල්ම තියාගෙන යනවා. එතකොට ඒවා ඒ වගේම විසදෙනවා. Taman ඉන්න ඕනේ ෆ්‍රන්ට් ලයින් එකේ. එහෙම නැත්නම් කටින් එජ් එකේ කර්මනත් එක්ක. එතකොට තේරෙන්න පටන් ගන්නවා මේ හැම එකක්ම කරදර තිබුණට මේක පාවා දෙන්න තියෙන්නේ මේ දක්ෂකම. ඒ කියන්නේ මූල කර්මත්තාන්ට අනතර නොකීමේ දක්ෂකම පුංචි දෙයයි තියෙන්නේ. මුළු ජීවිතේම ප්‍රශ්න විසඳෙනවා. ඒ විතරක් නෙවෙයි මේ මිනිස්සු ඉන්න ගෙදර ප්‍රශ්නත් විසඳෙනවා. ඒ මනස රටේ නායකයන රටේ රටේ ප්‍රශ්නත් විසඳෙනවා. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ ඔය සම්පූර්ණ Hindu ලෝකෙක උන්වහන්සේ මේ ධර්මය අරගත්තා. ඉදිරියට යනකොට ඔක්කොම ප්‍රශ්න විසඳිලා බුදුරජාණන් වහන්සේගේ නායකත්වයේ ඉන්න පටන් අරගත්තේ එහෙමයි. ඒ නිසා මේ පුංචි දෙයි ප්‍රමුඛතාවයේ දෙන දෙයකට ප්‍රමුඛතාවයේ දීම. නැත්නම් මං කලියුත් මොකද්ද කියලා දැනගෙන වැඩ කරනකොට අනිසෝ එන්න එපායි කියලා හිතන්න එපා. ඒක බලාපොරොත්තු වෙන්න බෑ. වරෙන් කියලා පතන්නත් එපා. එතකොට ඒක අත්කිලමතාන යෝගයට යනවා. ඒක ආවට මම පාවිච්චි කරන්නේ ගාලල්ලා. ඔය ගණන් ගන්න එපා. ගාලල්ලා කියන්නේ නේකයි තියෙන්නේ. අපි හිරිය බැච් එකේ මුදලාලි කියලා එකෙක් ඌට ඌට ගාලල්ලා කියලා තමයි අපි කියන්නේ. ඉතින් හැම වෙලාවෙම හෙම්බිරිසාවක් තේරුණාගේ ආලල්ලා කියන. පුර කියන්නේ මුල්ලාලි කියලා. එන ඕන දෙයක් ආව එක ගණන් ගත්තොත් ඒක නතර වෙනවා. අපි ඒ කියන්නේ ආ කියන්නේ නයි පොඩක් වේලාගෙන ඉන්න තියෙන්නේ. බුදුන් අපිට ගණන් ගන්න දෙයක් දීලා තියෙනවා. ඒකෙම ඇහ ගහගෙන ඉන්න. ඒසකට මේ ඔක්කොම ඇවිල්ලා විසිරලා යන හැටි දකි. ඒසකට තේරෙයි. අර මේ බුදුරජාණන්සේ කියපු ලක්කුරේට වැඩියට පස්සේ මේ වර්ෂාවක් ඇති කරා. පොකුරු ඇස කියලා. කැමැති කට්ටිය ඒ වෙනවා කැමැති කට්ටිය අධිෂ්ඨාන කරලා නිසම ඉන්නවා. භාවනා කරපේක කරන කැමැති නම් අරවත් එක ටිකක් ගාගෙන අසං කරලා බබාලාගේ අසං කොටු වලට අසං කරන්නත් පුළුවන්. නැත්නම් අසං නොකර ඉන්නත් පුළුවන්. එතකොට තමයි තේරෙනවා මේ සතියක තියෙන අරසාව. අපි සති ධර්මයේ අරසා කරන සති ධර්මයේ සම්පූර්ණයෙන් අපි අරසා කරනවා. අපි යම් තැනක සතිය පාවා දුන්නා නම් ඒ අරසාව සම්පූර්ණයෙන්ම අපිට නැතු වෙනවා. ඒ නිසා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා සති ධර්මයේ අරසා කරන්න පුළුවන් වෙලාවේ ඒක එකට එක ප්‍රතිපල දෙනවා. සත්‍ය අරසා කරපු නිසා දැන් ඊගා චිත්තක්ෂණේ සති නැතුණට අරසාව තිය කියලා හිතන්නේ නැන්නේවා. එහෙම එකක් නෑ මේකේ. one to one relationship එකක් තියෙන්නේ. සත්‍ය අරසා කරන තාක්කල් තමන් අරසයි. සත්‍ය අරසුනේ නැත්නම් අනාතයි අසරණයි. ඉතින් ඒක නිසා දවසේ ජීවිතේ වැඩි වේලාවක් සතිය ඉස්සර කරන යන මනුස්සයා තමයි තමන් අනුකම්පා කරගන්නේ. මොන හේතු කාරණා නිසා හෝ මේ සතිය පාවා දීලා අර යුතුයකම් මේ යුතුයකම් ඉෂ්ට කරන්න හදනවා කියලා කියන්නේ තමනුත් මඩේ ඉදිරිය ඇතුළේ ඉඳද්දී අර තවත් මඩේ ඉట్లా ඉන්න එකක් ගොඩ ගන්න හදනවා. ඒ නිසා මේක දවසකට චිත්තක්ෂණේ චිත්තක්ෂණේ වැඩි කරන්ඩ දිනනවාමයි. අවසන් ගරු ස්වාමීන් වහන්සේ පර්යංකේදී මාහට කිසිවිට ආශ්වාසය හෝ ප්‍රශ්වාසය ප්‍රකට නොවේ. නමුත් ඉඳගත් ඉරියව්වේ ටික වේලාවක් හිත පිහිටු විට සිරුරේ බිමට තද වී ඇති ස්ථාන ප්‍රෙෂර් පොයින්ට්ස් මනාකොට ප්‍රකට වේ. මාගේ භාවනාව අරමුණ ලෙස ඒ භාවිතා කරමි. එම දැනීම අරමුණ කොට භාවනා කරමින් සිටින විට එයද අප්‍රකට වී යයි. ඉන් අනතුරුව ඊතා ශාන්ත වූ ඉස්පවකට පත්වේ. මෙහිදී සිතිවිලි වලින් සිතිවිලි වලින් හෝ වේදනාවන්ගෙන් බාධාවක් නැත. විටින් විට පරිසරයේ ශබ්ද ඇසුනද ඒින්ද බාධාවක් නැත. නමුත් මෙසේ වේලාවක් ඉන්නා විට හදිසියේ ගැස්සීමක් ඇති වී අවදි වේ. එක මොහොතක් නැති වී ගිය බවක් දැනේ. ගැස්සීමෙන් පසු නැවත අරමුණටම ඉස් බවට හිත පවති ටික වේලාවකින් ඉහත ක්‍රියාවලිය නැවත සිදුවේ තවත් විටක ඇස් දෙක තදින් කරකවෙනවා මෙන් දැනේ සත්‍ය වශයෙන්ම කැරකී දැයි නොදනිමි අනතුරුව නැවත හිත හිස් අවකාශයට පැමිණි මේ ක්‍රියාවලිය චක්‍රානුකූලව සිදුවේ ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි තෙරුවන් සරණයි මේ මේකේන උසාවියට ගන්න මම හරි ආසයි ඉස්සරහට එනවා නම් මයිත් එක්ක මේ මගේ ප්‍රශ්න දෙක තුනක් තියෙනවා අහන්න. හැංගෙන්නද කැමැතිද නැත්නම් කැමැති නැත්නම් කවුද මේ ප්‍රශ්නේ උත්තරේ මේ ලීව් එකේ එක්කන කවුද කියලා? එහෙනම් මයික් එක දෙමුක් පොඩ්ඩක් පටන් අරගන්න. මේකේ මේ රචනයේ අඩු ගානේ අට පොලක නම් පොලක තියෙනවා. ආනපානේ පටන් ගන්න නෑ දැනෙන්නේ නෑ කියන එක නෙවෙයි මම කියන්නේ. කය ඉඳගෙන ඉන්නකොට දැනෙන ප්‍රෙෂර් පොයින්ට්ස් දැනෙලා ඒක නොදැනී ගියයි කියලා. ඊට පස්සේ තැනක තැනක තියලා තියෙනවා විවේක තැනකට යනවා. එතකොට හිතවිලිත් නැහැ, සද්දත් නැහැ කියලා. ආයක තැනක හරියටම ලියලා තියෙනවා මේ හිතක්වත් නැහැ මොකක්වත් නැතුණයි කියලා. මේ කයක් නැති බවට තියෙන අත්දැකීම මොකක්ද කියලා මම අහන්නේ. ඔබ වහන්සේගේ ප්‍රශ්නේ පොඩ්ඩක් තේරෙනවද? කයක් නැති බව කියන්නේ මොකක්ද? ඒක තමයි ප්‍රශ්නේ. ඒ වෙලාව ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ මම ඔය කියන එක්ස්පීරියන්ස් වෙනකොට මට දැනෙන්නේ මේ ඇස් දෙකයි කටයි විතරයි තියෙනවා වගේ දැනෙන්නේ. මට දැනෙන එක එපා මට. මේකේ වාක්‍යයක් කියලා තියෙනවා. ආසර්පස දැනෙන්නේ ප්‍රෙෂර් පොයින්ට්ස් දැනෙනවා. භාවනා කරනකොට ඒකත් නොදැනෙනවයි කිය. මං ආනික නොදැනීම කොහොමද වග වෙන්නේ? කොහොමද සපේලා උත්තර කියන්නේ? what is your experience? කොහොමද අත්දකින්නේ? මේ ප්‍රෙෂර් පොයින්ට්ස් මට දැනෙන්නේ නැහැ කියලා. ප්‍රෙෂර් පොයින්ට් දැනෙන වෙලාවේ ස්වාමීන් වහන්සේ තද ගතියක් ඒ තැන්වල දැනෙනවා මේ තද වීමක්. ඒ තදවීම නැති වෙලා සැහැල්ලු වෙනවා. ඒක තමයි නැති. ඊ සැහැල්ලු වෙලාවේ තදවීම නැති බව ඇත්තටම අත්දකින්නවාද? නැත්නම් ඒක ඩිඩක්ටිව් නොලෙජ් එකක් ඉන්ෆ්ලුවෙන්ස් ඇත්තටම අත්දකින්නවා. මං අභියෝග කරනවා. කරන්න බෑ. අපිට තියෙන දෙයක් විතරයි අපේ ඉන්ද්‍රයන්ට අත්දකින්න පුළුවන්. නැති දෙයක් අත්දකින්න බෑ. අත්දක වගේ අපිට තේරෙනවා සංසන්දනාත්මක දැනුමකින්. මම මේ යෝගාචර නොම කරින්න හදනව නෙවෙයි මම මේ කමඨාන සුද්ධ කරන්න හදන්නේ. ඒ නිසා අනිත් දවසෙත් කොහොම යන්න අරින්ද? ඒසර අපි ඉඳගෙන ඉන්නකොට දැම්මට තේරෙන්නේ දැන් මම ඉඳගෙන ඉන්න ගතිය. දැන් මේ භාවනා කරගෙන ඉන්නකොට අපිට සංසන්දනයකින් ඒකට කියන්නේ ආකාර පරිවිතක්ක කියලා. එහෙ නැත්නම් තර්ක ඥාන කියලා කියනවා. අර අර තිබුණක දැන් නැහැ ඒ බව දැනෙනකොට වෙන එකට හිත ගිහිල්ලා. ඊට පස්සේ අපි හිතන දේ මට හිතවිලි නැහැ කියලා මම දන්නේ කොහොමද? හිතවිල්ලක් නැයි කියලා දැනෙනවා. ඒ කියන්නේ සිතුවිල්ලක් විල් මොහොතේ නැයි කියලා. ඒකත් ඒ වෙලාව එක්ස්පීරියන්ස් කරන්න බෑ. ඊට පස්සේ හිතවිල්ලක් ආවට පස්සේ කියදැයි ඉස්සලා තිබුණ නැහැ කියලා. ඊට පස්සේ වේදනාවක් නැහැ කියලා අපි සන්තෝෂයෙන් තමයි කියන්නේ. නමුත් මේ මෙතන අපේ තියෙන හිතේ තියෙන දෙල්ලක්කාර දෙල්ලම තමයි අපිට හිත ඇහැ කන දිව නාසය ඔක්කොම අත්දකින්න ඇති දෙයක් විතරයි. නමුත් මේකේ දිනන වාක්‍ය හත අටක් මම අභියෝග කරනව නෙවෙයි. මම මේ ඒ ඒව බොරු කරන්න හදනවා කියන එක නෙවෙයි. මම මේ කරන්න හදන්නේ මේ අනික් අයටත් එක්ක අපි සාකච්ඡාවක් මාර්ගයෙන් මේ ඇති බවට සාපේක්ෂව නැති බව තිබ්බට නැති බව තියදී නැති බව අත්දකින්න බෑ. අපි මනස වැඩ කරන ස්වභාවය මේ. ඊට පස්සේ ආයතයක් ආවට පස්සේ තමයි දන්නේ මෙච්චක් වෙලා එක තිබුණේ නැහැ කියලා. ඒක නිසා මේක බුදුජානනාංශයේ පොඩි ෆෝමියුලා එකක් හදා ගන්නවා. අපි දැන් ඔන්න ගිහිල්ලා මොනවත් නැත්තන ගෙහිටියයි කියමු. ඒකේ ඉන්නකොට ඒක ඉන්න කල දැනගන්න බෑ. නමුත් සද්දයක් ආවොත් ගැස්සීලා එහෙම නැත්නම් වේදනාවක් කියලා ගැස්සීලා අපි ආවට පස්සේ ඉන්නවා. අඩේ මේ සද්දයක් ආවනේ කියනකොට පිටිපස්සෙන් කියවෙනවා. ওই සද්ද එන්න ඉස්සර වෙලා තණ්හාවක් නැහැ, මාන්නයක් නැහැ, මමයක් නැහැ, කයත් නැහැ, මොකක්වත් නැතිවිලා නැහැ. සද්දේ ආපු ගමන් ගැස්සීලා සද්දේ සතිය පිහිරවලා සද්දේ ආස්තිකත්වයේ දකින්න විතරක් නෙවෙයි අපේ මනස සංසන්දනාත්මකව මීට කලින් මොකක්වත් තිබෙන්නේ නැති බව පෙන්වන්නේ මේ සද්දයට සාපේක්ෂව. ඒක නිසා අපිට නැති බව අත්දකින්න ඕනේ නම් ඒක අත්දකින්න වෙන්නේ ඇති දෙයකට සාපේක්ෂව. මෙන්න මේ මේ මේ මේ තියෙන පසුබිමේ මගේ භාවනාවේ දියුණුව කියලා කියන්නේ ඇති දේ අත්දකින්න එකට නෑ මෙහෙම කියමු. ඇති දේ ඇති බව දැනගන්න එකද භාවනා ජීවනෝ කියලා කියන්නේ නැති දේ නැති බව දැනගන්න එකද මේ දිගේ කොයි එකද වඩා හොඳ කියලා අහුවොත් මොකද්ද කියන්නේ මම දැන් මගේ ප්‍රශ්නේ තේරෙනවද කියලා ප්‍රශ්නේ තේරෙන්නේ නැති කසන් තේරෙන්නේ නැහැ මම නැති වෙලාව දන්නවා මොනක්වත් නැතුව ඇති වෙලාව දන්නවා මේ දෙකෙන් භාවනාවේ වඩා හොඳ එක achievement එක වශයෙන් දැනගන්නේ මොනක්වත් නැති තැනද නැත්නම් මොනවද යමක් තියෙන තැනද මට හිතෙන්නේ නැති තැනකින්. ඒක තමයි සාමාන්‍ය බුදුසංසය කියනවා නේම අකින්චඤ්ඤායතනෙ කියලා. කිසිත් නැත්ැනකට යනවා. නමුත් ඒ කිසිත් නැත්ැනට ආසාවක් තියෙනවනේ. පොයින්ට් එක අහුවෙනවද? අහුවෙනවා. ඉතින් දැන් අමාරුම දේ දැන් අනික් කට්ටිය උංගෝ දෙනකොට ප්‍රශ්න තියෙනවා අනේ මෙයාට නම් ඉතින් නේද මට මොකක්ද නැති කියනවා. <laughs> ඒක නිසා මේගොල්ලෝ කනවා. දෙන්නේ කනවා කියන කාලකාර උද්දකාරාම පුත්‍ර කියලා කියන්නේ බුදුරජාණන්සේ යනකොට අකින්චඤ්ඤායතෙන් ගිහිල්ලා සෙනක 500කට උගන්වලා මේ ගෞතම සිද්ධාර්ථ තමයි ආපු ගාම ඉගෙන ගත්තේ. එසි කිව්වා බොහතරම් දක්ෂ ගෝලයක් නැහැ. මේ 500 දෙකට බෙදාගම ඊගාව ගෙනියන්න ලයින් එක. අපි දෙන්න මේක කරගෙන යනවා. එතකොට වෙන කවුරක්වත් නැහැ ඉන්දියාවේ එච්චර දක්ෂ. තම සර්වඥාන්සේ තාම සර්වඥ වෙලා නැහැ. උන්වහන්සේට තේරුණා මේක නෙවෙයි කියලාවර. වෙයි මේක විශාල ජයග්‍රහණයක්. මේ ගුරුවරයාම කියනවා බැච් ස්ටොප් කරලා දැන්. එහෙනම් කිං කුසල කවේසි. ඊට පස්සේ ආපැත්තට ගියාට පස්සේ නිව සංඥානා සංඥාද සංඥා ඇත්තෙත් නෑ සංඥා නැත්තෙත් නෑ දෙකම තියෙනවා. එතකොට නැති එකට ආතව වෙන්නේ නෑනේ. පොයින්ට් එකේ පේනවා. ඇතිගෙන ඒ කාලා උද්දකාරම් පුත්‍ර. ඒකත් අල්ලනවා. ඒක අල්ලපු ගමන් කියනවා මෙහෙම ගෝලයක් නා කවදාවත් දැකන්න උඹ හිටපන්. ඒ සිද්ධාර්ථ ගෞතම කිං සච්ච ගවේෂි කිං කුසල ගවේෂි කියලා යනවා. ඒ මොකද අර ඉස්සල පොයින්ට් එක ඇල්ලුවා නම් මේ තියෙන දේවල් ගෙවම් කරන ගෙවම් කියලා නැති තැන ලুকু ජයග්‍රහණයක් කියලා හිතුවනම් ඒ ජයග්‍රහණයට ආසාව තාම යටි හිතේ වැඩ කරනවනේ. ඒක දැනගෙන ඇති උනත් කමක් නැහැ නැති උනත් කමක් නැහැ කියන මේ තමත වචන මම ටිකක් ගන්නේ නීව සංඥා නා සංඥා සංඥා ඇත්තෙත් නැත්නම් නැත්ෙත් නැත මේකට අරකටත් වැඩිය හොඳයි කියනකොට එතනක් තියෙනවනේ ඇලිල්ලක් නිකන්තිය තිබුණත් එකයි නැත්නම් තියෙන නිසා නැති බව තේරෙන නැති නිසා තියෙන බව තේරෙන කියලා ඒකට වැඩිය එහා තියෙන මෙතනක් නිකන්තියක් තියෙනවා බුදුන්සේ කියන්නේ මේ කාමය කියන්නේ තණ්හාවක් කාම සංඥා කියන්නේ තණ්හාවක් රූපය කියන්නේ තණ්හාවක් රූප සංඥා කියන්නේ තණ්හාවක් සියල්ල නැති තැනට තණ්හාවක් තියෙනවා ඒක ආධ්‍යාත්ම ලෝක විතරයි තියෙන්නේ පොලිටිෂන්ස් අතර නෑ ආර්ථික විද්‍යාඥයෝ අතර නෑ සමාජ විද්‍යාඥයෝ නෑ නිසා ආධ්‍යාත්මෙට ගියා කියලා ගැළවිලා නෑ තාම කොක්කක් තියෙනවා මේක කොච්චර පුරුදු කරන්න ඕනද කියනවනම් නැති තැන තියෙන්නේ ඇති තැනට සාපේක්ෂවයි ඇති තැන තියෙන්නේ නැති තැනට සාපේක්ෂවයි අපි කවදාකවත් මෙතෙක්කල් නැති තැනට ඩිරෙක්ට් එක්ස්පීරියන්ස් කරලා තිබිලා නැහැ මෙතෙක්කල්. දැන් භාවනාවෙන් යනවා. මේ දෙක අපි එක්ස්පීරියන්ස් කරන්න නැතත් තියෙනවා. දැන් භාවනාවට ගිහලා එක්ස්පීරියන්ස් කරන යමක් නැති තැන. ඒ නිසා හිතන්න දවසක භාවනා කරනවා දැන් ඉඳ ගන්නකොට මේ ප්‍රෙෂර් පොයින්ට්ස් අල්ල ගන්නවා. අල්ලන හොඳට භාවනා කරන දිනවා මේ ප්‍රෙෂර් පොයින්ට්ස් එන්න එන්න මධ්‍යස්ත වෙලා තුනී වේගන යනකොට දන්න දැන් භාවනාව හරි. එතකොට දන්නවා ගිහලා අන්තිමට මෙයා මොනවාක්වත් නැත්තනකට යනවා ඊයේ පෙරද මම ඒක දැනගත්තේ ආපහු කැඩුනට පස්සේ මට පුළුවන් වේද මේ ගෙවෙනවා දැකලා ඡේ වෙනවා දැකලා අන්තිමට ඡේ වෙන තැනට යනකම් උපරිම සතිය පවත්තන්න අන්න එතෙන්ට ගියාට පස්සේ තේනවා මේක දවසින් දවස මාස්ටර් කරන්න ඕන එකක් අරකට සාපේක්ෂව නෙවෙයි නැති වෙලා නැති වෙන බවම දන්නවා එතකොට තේරෙනවා සතියට යන්න පුළුවන් ඉහළම කෙලවරට යනවා එතකොට ෆ්‍රික්ෂන් ලස් වර්ල්ඩ් එකට වැටෙන්නේ කම්ෆර්ට් සෝන් එක මුළු ජීවිතේම ජීවත් වෙන වෙලාව. ඇහැට කන්ට සීමා වෙච්ච ජීවිතයක් නෙවෙයි තියෙන්නේ. ඉන්ද්‍රයන්ට සීමා වෙච්ච ජීවිතයක් නෙවෙයි. නමුත් මේකට තණ්හාවක් තියෙනවා. ඊට පස්සේ වෙනවා ඒක යමක් තියෙනවා යමක් නැහැ දෙකම දෙකටම සමහිත. එහෙම නැත්නම් අෂ්ටලෝක ධර්මයේ කම්පන වෙන හිත. මේකත් පුරුදු කරලා මේකටත් තණ්හා නොවන තැනට යන්න ඒකට මනුස්ස මනසට තර්කය යන්න බෑනේ එතෙන්ද. තර්ක කළ කොහොමද? හැබැයි තර්කේ නැතුව යන්නත් බෑ. අපි මේ කරන්න හදන්නේ ඒක තමයි ඩෙවලොප් කරන්න හදන්නේ තර්කය. නිසා ඒක කරන්න කියනවා ලක්ෂ කියලා කෝටි වාරයක්. ඇති වුණත් නැති වුණත් දෙකටම සමහිත. ඒකට අපිට නුසුදුසු වෙලා තියෙන අපි තාම නැති තැන අත්දකලා නැති නිසා අපිට මේ එක්ස්පෙරිමන්ට් එක කරන්න බෑ. එහෙම නැත්නම් හැම හුස්මක් කියලා වරීම නැති තැන තියෙනවා. ඒක මේ කවුරු ගෙනත් දෙන එක නෙවෙයිනේ ප්‍රසාදයේ අවධානය ඒක අපි හැමදාම පන්නනවනේ ප්‍රසාසයේ අවුත්ට යනකොට ආසාසයේ තියෙන ආසාව නිසා ප්‍රසාසයේ අග දකින්නේ මේක තමයි තෘෂ්ණාව කෘත්‍යය තෘෂ්ණාව නටන්න දෙන්නේ නැතුව බලන ප්‍රසාසය ඉවර වෙනකම් එතකොට තේරෙන්නේ මේකේ තිබ්බදිච්ච වශයෙන්ලා තිබිලා තියෙනවා දැකලා නැහැ. දැක්කේ නැත්තේ මොකද? Nirodhe දක්නාසුලුව නෙවෙයි මෙතෙක් කල ජීවිතේ බැලුවේ ඇති වෙන පැත්ත බලවන්න. අපි මෙතෙක් කල බැලුවේ උපාදේ පැත්තේ. බුදුරජාණන්සේ කියන ඔබ නිබ්බිදාමේ විනිරෝධයේ පැත්ත, ඡය වෙන පැත්ත, වැය වෙන පැත්ත දැකීම කියන්නේ නිවන කියලා තේරුම් ගත්ත දවසේ පහුවෙන්ද තමයි ඒ නැතිවීම දැකීමේ ක්‍රියාවලියේ පාර තේරුම් ගන්න. මෙතඩොලොජි එක තේරුම් ගන්නේ Nirodhe දැක්කට පස්සේ. Nirodhe දැකීමටයි මේ තේරම කරන්න කියලා දැනගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්නට වැඩිය Nirodha වේගන යනකොට කලබල වෙන්නේ නැතුව ක්ෂය වීගෙන යනකොට කලබල වෙන්නේ නැතුව, වැය වීගෙන යනකොට කලබල වෙන්නේ නැතුව, ඒක දේශ බලා සිටීමක්. ඒකට කියනවා විරාග ධර්මය කියලා. එතන ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ධර්මයි. අපි හැම වෙලාවෙම කරන්නේ ඇති වෙන දේවල්නේ බල බල ඉන්නේ. ඇති වීමට පාටි දානවනේ අපි. මැරෙනකොට කනගාටු වෙනවා. ක්ෂය වෙනකොට කනගාටු වෙනවා. ක්ෂය රෝගය කියලා කියනවා. වැය වෙනකොට කනගාටු වෙනවා. බුදුහාමර කියනවා ඔන්න ඔතන නිවන තියෙන ඔතනයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. ඒ නිසා ඡේ වීම බලපං, වැය වීම බලපං, Nirodhe බලපං, විරාගයේ බලපං. විරාගෝ සෙට්ටෝ ධම්මාණං මේක බලන්න ගිය ගමන් කාල්ජුම් මතක් කරලා දුන්නා Nirodhe බලනවනම් කෙලිම කිව්වේ නෑ වටෙන් කොයි දේ නිරෝධුණත් එක රසෙ තියෙන්නේ හොඳ දෙයක් නිරුද්ධ වුණා, නරක දෙයක් නිරුද්ධ වුණා, රූපයක් නිරුද්ධ වුණා, වේදනාවක් නිරුද්ධ වුණා. නිරුද්ධ වෙන පැත්තේ තියෙන එකම රසයයි. ඒකේ පටන් ගන්නකොට මොනවා වුණත් නිරුද්ධ වෙන පැත්ත බැලුවොත් මේ ලෝකේ අපි හොඳයි නරකයි කියන දේවල්. මේ ලෝකේ අපි මේ ජයග්‍රහණ පරාද කිව්වත් කුයි එකක් ගෙලවෙනවා. අන්නේ ගෙවෙන පැත්ත බැලුවොත් ආරම්භක මොනතේ කිසිම බලපෑමක් නැහැ ගෙවෙන පැත්ත බලන්න. ඉතින් ඒක බලන සුළු ජීවිතයේදී ආ බැලුවොත් අපේ ආකල්පෙම වෙනසක් විතරයි සිද්ධ වෙන්නේ. ජීවිතේ ජීවත් වෙයි. හැම දෙයක්ම බලන යන්න කොහි නැටුමත් ඉවර වෙනවා. ජීවිතේ හමාරේ. ඒ හමාරේ බැලීමටයි මේ සියලු භාවනාවල් අපි කරන්නේ. සියලු දන් දෙන්නේ, සීල් රකින්නේ. හමාරේ බලන පැත්තට කියලා පටන් අරගත්තොත් ඒ ධර්මය ඡය වීම දැකීම, වැය වීම දැකීම සඳහා අහවල් සුදුසුකම කියලා බෞද්ධ වෙන්න කියලා, ගෑනු වෙන්න කියලා, පිරිමි වෙන්න කියලා බුදුහාමුදුරු ළඟ ඉන්න ඕනේ කියලා, ඉන්දියාවේ ඉන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඒ ධර්මතාවය කාලයට සහ දේශයෙන් ස්වාධීන ධර්මයක්. ඒක නිසා ස්වාධීන වෙනකොට බය වීම නිසා තමයි අපි මේ ගුරුවරු මාරු කරන්නේ, කමටහන් මාරු කරන්නේ, හොය හොයා යන්නේ. කවදා හරි තේරුම් ගත්තොත් කොයි යකහකින් දේ ඇහුවත් අන්තිමට සිද්ධ වෙන්නේ මතු වෙනකොට තෝරන්න යන්න එපා. කරබන් හිටපන් දැක්කේ නැහැ වගේ. ගෙවෙනකොට බලපන්. කවදා හරි ඒක ගෙවිනට පස්සේ සම්පූර්ණයෙන් ගෙවිලා ගියාට පස්සේ තව එකක් තියෙනවා. එතකොට මේ පැත්තේ එකක් නටනවා. එහෙනම් අර ගෙවිච්ච එක දිහා බලන්නේ. ලෝකේ සිද්ධි ගොඩයිනේ. ගෙවිච්ච එක දිහා බලන්න ගියාම හරි තේරෙනවා. කොයි දෙයක ගෙවීම බැලුවත් එකම රසය තියෙනවා. ඒ නිසා මේ වාක්‍ය 8ක් මම ඉතින් ලියුම් අරගෙන ආයි කියවන්නේ. ඒක වාර්තා කරලා තියෙනවා. මම හිතිය දැනෙම නැතුව ගියා. මට හිතවිලි නැතුව ගියා. මට වේදනාවක් නැතුව ගියා. මොනවාක්වත් නැති බව දැනගත්තා. මේක මං ඒ වෙලාවේ අත්දකලාද මේ ලියන්නේ ලියවිලා තියෙනවා මං දන්නවා ඊට පස්සේ ආපු ආස්තිකත්වයට සාපේක්ෂව මේක වෙන්නේ එහෙම වෙනවට වැඩිය හොඳයි නැති වෙලාවේ නැති බව දන්නවනේ ඒක තමයි මගේ කමටහන ඒක තමයි මම සුද්ධ වෙන්න ඕන එහෙමනම් මම ඡයානුපස්සනාව ඉගෙන ගන්නවා වයානුපස්සනාව ඉගෙන ගන්නවා නිරෝධානුපස්සනාව ඉගෙන ගන්නවා පටිනිස්සක් ගානුපස්සනාව ඉගෙන ගන්නවා ඉතින් පටන් ගන්නකොට තමයි ආසත් පස්සට අහුවෙන්නේ නැහැ කියලා නමුත් කිසි බාධාවක් නැහැ මෙහෙම හිතා ගන්න ඔක්කොමලා ආශ්‍රස ප්‍රසාසයේ වබහාට දෙන සබර සූකුවක් විතරයි. කිරි නෑ ඒකේ. කියලා තියෙන්නේ ඉරියව්වේ. ඉරියව්වට යන්නේ නැති නිසායි ඉරියව්ව කරගෙන ඉන්න ගියාම ඒකාකාරී නිසායි ආශ්‍රස ප්‍රසාස කියලාට කැරකෙන බෝලේ පෙන්නන්නේ. ඒකාකාරී මම ඉඳගෙන ඉන්නව බලනකොට අපිට හරි බෝරින්නේ. හරි නීරසයිනේ. ඒ නිසා ඉස්සල්ලා ඉරියව්වේ ඉඳලා යන ගමන් ඉරියව බලලා යන්න කියලා බුදුන්ස කියන්නේ. නිශීතජ බලංකා. ඒකේ ඉන්න කැමති නැත්නම් ඒ ක්‍රියාවලියක් වෙන්න. පිම්බීමක් කිරීම ආශ්‍රව ප්‍රසාසයේ වම දකුණ. ඕක ගිවන් වුණාට පස්සේ හිත තාපව වෙන්නේ මෙතෙන් තමයි. ඉරියව්වට තමයි. ඒ නිසා ඉරියව්වෙන් පටන් ගන්න මනුස්සයා one step ahead. ඒකට ඒකට මොකද දෙනෙක් කැමති නැහැ. ඒගොල්ලන්ට ඕනේ මේ භාවනාව ටෙක්නිකල් කරගන්න, සයන්ටිෆික් කරගන්න, මෙතඩොලොජිකල් කරගන්න, ෆෝමියුලාස් දාන්න. ඉතින් මේ පිස්සු තියෙන කරාට ඒකෙන් ඉපයි උත්තර දෙන්නේ. හැබැයි ඉරියව්වෙන් පටන් ගන්න මනුස්සයාට හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් ඒක ක්ෂය වීම නම් බලන්න තියෙන්නේ. ඒක ඇත්තටම භාවනාවෙන් ගන්න දෙයක් නෙවෙයි මේකට වෙලා තියෙන්නේ. අපි මෙතෙක්කල් වැය වීම දැකීම අභව්‍යයක්. අවමංගල්‍යයක්. ඌනියමක්. කලාකන්නිකමක්. මුස්පේන්තුවක් කියලා බලපු නිසා අපි මේ මුස්පේන්තුවක් කියලා බැනලා තින්නේ නිවනට. නීරසකම කියලා බැලලා තියෙන නිවනට. නොදකින් නොපතන් කියලා බැලලා තියෙන නිවනට. ඒ ඉතින් වටෙන් කරකෝලා මේකට නොදකින් නොපතන් කියන්න එපා. ඕකට ඕකට කියමු අපි නිබ්බිදාව කියලා කියනවා. ඕකට අපි කියමු හුදේකලාව කියමු. අපි ඕකට විවේකී කියමු. අපි ඔකට Nirodhe කියමු කියලා බුදුසසුනේ මේීට වචන හතරක් දානවා. මෙතේ කල් කිව්ව භූනියම කම්මැලිකම එපාගම කම්මැලිකම කොන් වෙච්ච ගතිය. මුස්පේන්තෝ කියපු ටිකනේ. ඒ වචන හතර වෙනවල කියනවා උදේකලාව කියනකොට. බබා අලුතෙන් භාෂාව ඉගෙන ගන්නකො. ඒක මේ එහෙම නැත්නම් විවේකී කියන්නකො. සාමයේ කියන්නකො. නිරුද්ධ වීම කියන්නකො. විරාමයේ විස්රාමයේ කියන්නකො කියලා එතෙන්ද ගියාට පස්සේ අර ජීවිතය වෙනස් කරන්න ඕන එක එහෙම තිවිච්චාවයි. ඊවෙන පැත්ත බලන එකයි තියෙන්නේ. ඒ නිසා මේ ලියුම ආයේ කියවන්නේ. කියවන ඉවරලා ඒ නොදැනීම මල්ලෙන් ගහලා යන්න දෙන්න එපා. නොදැනීම මගේ මූල අයිතිවාසිකම කරගන්න. මම මේ දකින්න දේ ඇති දේට සාපේක්ෂව දකින්නේ නැත්නම් නැති දේ නැති දේ වශයෙන් දකින්න පුළුවන් ඒකට දෙන්නේ ඔය රෙඩ් ජීටියන්ස්ගේ තියෙන ටෙක්නික් එකදී හීනෙකදී පුළුවන් ද කියලා අහනවා දැනගන්න මම ඉන්නේ හීනෙක් කියලා. awakening into the dream කියලා මේකට කියන්නේ. ඒක කරන්න බෑනේ අපිට හීනයක් අත්දකින්න බෑනේ. ඊනේ හීනේ බව දන්නවනේ. ඒ වගේම තමයි මේ ජීවිතය අත්දකින්න බෑ අවිද්‍යාව නැතුව. බුදුරජාණන්සේ පාත්තක වෙන ඉතර නොදැන යnderලා ඊට පස්සේ කියනවා නැති තැන දැනගන්න අසුලුව ක්ෂය වීගෙන යනකොට ඩබල් ෆෝල් සතියක් දාලා ක්ෂය වෙච්ච වෙලාවේදී ක්ෂය වෙච්ච බව දන්න ගන්න එක ඒක කොමිටින් සිව්සයිඩ් ඒක සිව්සයිඩල් ඇයි එක්සාම් ගොඩ දෙනකොට half boil කරලා තමයි ඉල්ලන්නේ full boil එකට යනකොට උඟ දෙන්නේ බයයි උඟ දෙනකොට සහලවනවා කලන්තේ වැටෙනවා වොමිටිෂ් වෙනවා කිසි කෙනෙක් මෙතන අත්දකලා නැත්තේ නෑ. ඔක්කොමලා අත්දකලා තියෙනවා. නමුත් එතෙන්ට යනකොට බබාට කිරි දෙන්න තියෙනවා, මහත්තයා රට ගිහිල්ලා තියෙනවා කියලා තටා කියලා ගෙදර යනවා. මේ උසාවි ඉස්සරහට ගන්න ඒකෙකුට ගහපම අනිත් කටට වැදෙනවා මේකේ. බණ්ඩ ඔක්කොම හොල්මන් දැන් කාටවත් කතා බදා මොකුත් නැහැ ඔක්කොමලා ඉන්නේ නිකන් එන ගාච්ච තෝම් පිටිනෝගේ මූණ හදාගෙන මේකට නෙවෙයි රෙජිස්ටර් උනේ මේ උඩින් යන්න දිබ්බ චක්කු ලබන්න හතරවෙනි ධ්‍යානෙ ලබන්න විපස්සනා ඥාන ලබන්න සෝවාන් වෙන්නනේ. ඊතර කියලා එන්න ඇත්තේ. දැන් ගෙදර ගියාට පස්සේ කිව්වොත් මේ පුදුම ස්වාමීන් වහන්සේනමක් ඇවිල්ලා මේ නැති තැනට කියලා නැති තැන බලපන් කිව්වනම් කියන ගොස්සෙක් ගාලා එළවනවා ගෙදර කට්ටිය. ඉතින් මේ ලියවෙන ලියවිල්ල මම ලියපුවා නෙවෙයි ලියවෙනවා. ඇනලයිස් කරලා බලන්න. ඇනලයිස් කරලා බලන අනිත් දවසේ බලන්න එතෙන්ද අවදීන්. දැන දැන දැක දැක අනේකයි කරන්න තියෙන්නේ. ඒ ප්‍රශ්න පහක් තියෙනවා ඒ නිසා මේ මේ මම ගහගෙන ගහගෙන යන්නම් ඒවට ලෑල්ල අල්ලගෙන. <laughs> ඒ දැන් කියුණානේ ගොඩක් කරුණු ඒ නිසා අපි ඉවර කරලා ඉවර කරමු. මොකද විනාඩි 10ක් ගිහිල්ලා වැඩි ප්‍රදයි. එමයි ස්වාමීන්. දේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඊයේ උදාසන උදෑසන සක්මන් භාවනාව කිරීමේදී අත්දැකීම් කීපයක් ඇති වුණා. බිල්ඩියම් ඇතුලේ පාවාහන් රහිතව සක්මන පටන්ගෙන ටික වේලාවකදී සිටීමකින් තොරව ඉදිරියට යන බවක් යන්ත්‍රයක් මෙන් වැටහුණා. ඉන්නනතුරුව පාදයේ පොළොවට වැදෙන විට පාදයෙන් පාදයේත් පොළවේ තද ගතිය වැටුණා. ඒ සමගම පොළොවට පාදයේ තද කිරීමේදී පොළවේ සීතල ගතියක් දැනුණා. මෙය පාදයේ පොළවෙන් එසවෙනවත් සමගම නැතිව ගොස් ඒ දැනීම අනිත් පාදයේ ස්පර්ශ වන විට දැනුණ බව දැක්කා. මින් අනතුරුව සිත ඒ ක්‍රියාවම දකිමින් තරමක කාලයක් පසු වුණා. සිත ඒ වින්දනයේට කැමැති බව වැටහුණා. ඉතිරි කාලයේ සක්මන සඳහා එලිමහනට ගියා. එහිදී පාවහන් පැලඳ සිටීම නිසා මුලින් ඇති වූ අත්දැකීම ලැබුණේ නැහැ. ඉන්පසු පාවහන් ගලවා සක්මන පටන් ගත්තා. මෙහිදී පොළව ස්පර්ශ කරන පාදයට දැනුණු කරකශ බවට සිතින් අකමැති බව වැටහුණා. කීපවරක් පාවහන් පැලඳ නැවත සැපයක් ඇති කර ගැනීමට සිතුනද ඒ වලක්වා පුරුදු විදියටම සක්මන කළා. ටික වේලාවක් යන විට මුලදී දැනුණු අසහනකාරී බව සිත තුළ ඒ තරම් තදින් නැති බව දැනුණා. ස්වාමීන් වහන්සේ මේ දැකීම වේදනාවේ අනිත්‍ය බව තහවුරු වීමක්ද? ඒකට ඒක ටික මම වෙන්න අමාරුයි. නමුත් බලන්න හැම වෙලාවෙදිම කිව්ව ඇතුළේ සක්මන් කරත් එළියසක් මං කරත් ආරම්භයේදී මේ ගොරෝසු ගති කම්මැලි ගොර ගති තිබුණාට ඒ අත්දැකීම ගෙවෙන වෙලාව අපි ඉස්සලා සාකච්ඡා කර විදිහට ගෙවීම පැත්තෙන් බලනකොට මොන නාඩගම නටාගෙන ආවත් ගොරෝසු කර්කශ වුණත් ගෙවීම පැත්ත බලන කරන්න බෑ ඉතින් යන්න නැතුව කරන්න බෑ අන්නේ දක්මනසුල බලන්න හදනකොට ආරම්භක තියෙන ඔය ඉම්ප්‍රෙෂන්ස් ඔය දැනීම වැදගත් වෙන්නේ භාවනාවේ ඒ දැකෙන ලැබෙන අත්දැකීමේ මුල මැදාග තුනම බලන්න. ඒක රූපේ බලපාන, වේදනාවට බලපාන, සංඥාටත් බලපාන, සංස්කාර විඥාන. නිසා මේ අත්දැකීම මැදට ගිහිල්ලා තියෙනවා. මේක ඉවර වෙනකම්ම බලන්න ওই දිගටම කරගෙන යන්න. විතර දීලා තියෙන විදිය බොහොම හොඳයි. ගරු ස්වාමීන් වහන්සේ දැනට ටික කාලයක සිට භාවනාවට යොමු වී සිටිමි. ආශ්වාස ප්‍රශ්වාස සුලන් රැල්ල මට වැටහෙන්නේ නාස් කුහරය තුලින් පිරිමැද ඉදි මැදී යන ආකාරයටයි. වම් නාස් කුහරේ නාස් පුඩුවට ඉතා ආසන්නෝ. පිරිමැද පිරිමැදීම දකුණු පැත්තට වඩා හොඳින් දැනේ සෑම විටම. භාවනාවට වාඩි වී ටික වේලාවකින් වාගේ ආස්වාස ප්‍රස්වාසයේ තුනී වී යයි. එවිට දැනෙනවා යන්න මෙනෙහි කෙලිමි. එම දැනීමත් නැති වී යන බව හැඟුනි. එම නිසා දැනෙනවා යන්න මෙනෙහි කිරීම නතර කෙලිමි. මේ කල යුක්තද. පසුව නැවතත් දැනීම ඇති වුණි. මෙසේ දිගට දැනෙමින් නොදැනෙමින් එය දෙසට බලා එය දෙසම බලා ආස්වාස ප්‍රාශ්වාසිතු. සිටියේදී හිස මුදුනින් හිසට උඩින් ආලෝකමත් ආලෝකමත් වරක වඩා දීප්තිමත්වත් ඒ සමගම දීප්තිය අඩුවෙමිනුත් ශරීරයේ උඩු කොටස වනතෙක් වගේ එළිය විහිදීමෙන් සුළු වේලාවක් පැවතුණි. එය නැති වී ගොස් එම ආකාරයටම නැවත ඇතිවිදි. මෙවැනි දෙයක් මේට පෙර කීප විටක් සිදු වී ඇත. මෙලෙස 6-7 සැරයක් පමණ ඇති වී නැති වී ගියේය. ඒ ආලෝකයේ ඇතිවන විට ඊට කුඩා ඊට වඩා දීප්තිමත් ආලෝකය දෑස් ඉදිරි පිටින් දිස්විය. මේද තුන් වාරයක් පමණ සිදු විය. දකුණු යත්තේ ඇඟිලි අතරින් ඇති වූ විදුලි කොටනවා වගේ වේදනාවක් අතමැද වන තෙක් ද පසුව වම් අතටද එවැනි වේදනාවක් ඇතිවිය. කාරුණිකව පහදා දෙන්න තෙරුවන් සරණයි. මේක ඒක දැනක විස්තර කරලා දීලා තියෙනවා ඒ ආශ්‍රව ප්‍රසවාසය බලනකොට ඒක සියුම් වේගන යන පැත්ත. ඒතන තමයි ඔය අපි දක්ෂතාවයේ දිනු කරන්නේ. ඒතර මේ තිබිච්ච අත්දැකීමක් තිබිච්ච ආශ්‍රව ප්‍රසවාසයක් තමන් කරන දෙයක් නෙවෙයි ගෙවෙන තැනට මධ්‍යස්ථ තැනට එනවා. මේ මධ්‍යස්ථානට එනකොට යෝගාවචර අපේක්ෂාවෙන් යනවා නම් තව ඉස්සරහට තව මේක සුකුම වෙනවා. ඊට පස්සේ සුකුමතර වෙනවා කියලා. එසට මේ යෝගාවචරට මේ මුළු පද්ධතියම අල්ලන්න නම් ගුරුසු දෙය අල්ලනට වැඩිය දැඩි සතියක් ඕනේ මධ්‍යම වෙනකොට. මධ්‍යම දෙයට වැඩි සතියක් ඕනේ සුකුම වෙනකොට. ඊටත් වැඩි සතියක් ඕනේ සුකුමතර වෙනකොට. අන්නේ විදිහට මේ ආනාපානට සාපේක්ෂව ගත දේ මේ ආලෝකයටත් වෙන හැම දෙයකදීම බලන්නේ කොයි දේ මතුණත් ඒකේ ගෙවෙන පැත්තක් තියෙනවා. එහෙම නැත්නම් සිද්ධියක මුලැමැදාග කියලා තුනක් තියෙනවා. මෙන්න මේ අගපැත්ත බැලීමේදී සටන පාවා දෙන්න එපා. අගපැත්ත බැලීමේදී හිත චකිත වෙන්න දෙන්න එපා. සද්ධාව, සීලය, සතිය. මේ තුන දාලා මේ පැත්තට පුරුදු වෙන්න පටන් අරගත්තොත් තමයි තේ දවසින් දවස සුකුම භාවයෙන් අතිසුකුම භාවයෙන් නැත්නම් සුකුමතර තත්ත්වෙට යනකොට ඒකේ වැඩි විස්තරයක් බලන්න පුළුවන් වැඩි සතියක් තියෙනවා. වැඩි ඉවසීමක් තියෙනවා. වැඩි අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන පැත්තක් තියෙනවා. ඒකට සුදුසු වෙලා වැවිලා තියෙන්නේ එන ඕනම දෙයක ගෙවෙන පැත්ත, ඡේ වෙන පැත්ත බැලීමට අදිෂ්ඨාන කරගෙන යනවා. ගරුතර ස්වාමීන් වහන්සේ මා මීට පෙරද මෙම වැඩමුළුවට සහභාගී සහභාගී වී ඇත. වැඩමුළුවේදී පර්යංක භාවනාව හොඳින් සිදු කළෙමි. නමුත් නැවත ගෙදර ගිය පසු භාවනාව සඳහා විවේකී මනසක් සාදා ගැනීමට නොපිළිවන්කම නිසා භාවනාව කිරීමට මග හැරුණි. වැඩමුළුවෙන් පසු මා වඩා නැවි තරහාන තරහා නොයන කෙනෙක් බවට පවුලේ සියලු දෙනා පැවසුවත් යලි යලිත් භාවනාවට නොකර නොකර බැවින් යථා තත්වයට පැමිණෙයි. එදිනෙදා භාවනාව කිරීමට උපදේශයක් පතමි. ඔබට තෙරුවන් සරණයි. මේකේ භාවනාව කියලා මේ ඉරියව්වක් අල්ලගෙන තියෙන්නේ. ඉරියව්ව පවත්තන්නේ සතිය පවත්තන්නයි හිතා ගන්න. ඉරියව්වට වැඩිය සතිය වඩිනවා. වටිනවා. ඒ නිසා භාවනා ඉන්නේ ඉරියව්ව නැත්නම් භාවනා තාලාවක් යෝගාවචරය සුදු ඇඳගෙන කොටයක් උඩ ඉන්නවා කියන ඉරියව්වට විතරක් මේක සීමා කරන්නේ නැතුව සක්මන පුරුදු කරා නම් එයා දන්නවා ඉදින්දා වැඩ කරනවා සතිය පවත්තන්න. එනිසා මේ පිටත කරන මේ පරිවේශනාගාරයේ අත්දැකීම් ටික ශේස්ත්‍රයේ කිරීමට සම්බන්ධතාවය දන්නේ නැත්නම් ආට ජීවිතේම ජීවත් වෙන්න වෙන්නේ භාවනා මධ්‍යස්ථානේ. හරි ගණන්. ඉතින් කරුණා කළා සක්මන අල්ලන්න. සක්මන අල්ලගෙන ඉතින් දැන් වැඩ වල තමයි මෙහෙකේ ඉඳද්දි භාවනා මධ්‍යස්ථානේ ඉන්නකොට බලන්න පරියන්කේ ධක්මනෙන් තොර ඉතුරු වැඩ කරනකොට SMS දාන්න. slowly, mindfully, silently. ඒ ටිකේ තමයි නීතිය මේ ඉගෙන ගන්න තියෙන්නේ. ඒකෙදි මේ සයිලන්ට් කියන වචනේ අර්ථකථනය දෙන්නේ මෙහෙම. සයිලන්ට් කියලා කියන්නේ නැවතිල්ලේ නිශ්ශබ්දව කරන එක. ඒකට ගොඩාක් වෙනස් වැඩක් කරනකොට මගෙන් නිකුත් වෙන ශබ්ද කියලා උකන්දේ. දොරක් අයිනකොට මම කොච්චර ශබ්ද කරනවද? පොළවේ ඇවිදිනකොට දඩිස්ටරිස් කාලේ ඇවිදිනවද? කෝප්පයක් පියන් හොදනකොට දඩබඩ ගන්නවද? එහෙම නැත්නම් මොන දෙයක් හරි කරන්න ගියාම තමන්ගෙන් නිකුත් වෙන ශබ්ද වලට උකන් දෙන්න වහාම සතුටුමත් වෙනවා. එතකොට අනුන් සද්ද කරලා අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට තේනවා සද්ද කරන්නේ යට සතිය නැහැ. එච්චරයි. අය අපිත් ඔච්චර කල් හිටියේ එතනනේ. ඒ නිසා තමන්ගේ නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න. ඒ ඒ භාවනාවෙන් පිට වෙලාවල් මම ඔය මේ මෙයා පාවිච්චි කරන වචනේ හැටියට පරියන්ගේ සක්මණෙන් පිට. ඒසට ඉබේම තමන්ට තේරෙයි මේ පරිසරය සද්ද වලින් දූෂණය කිරීමේ වැරද්ද නිසා තමයි අපිට මේ ජීවිතේ හරියන්නේ නැත්තේ. මොන්නම සද්දයක්වත් නිකුත් කරන්න එපා පරිසරයට. අඩුවෙන් සද්ද නිකුත් කරන්න ඉතින් අපිට යණ යන තැන විවේකී ලැබෙනවා. උදේකලාව ලැබෙනවා. එහෙම නැතුව අපි සද්ද නිකුත් කරන්න ගියොත් ඡටපට අපිට ගිය තැනක විවේකී ලැබෙන නිසා එදින්දා වැඩවලට අවධානය යොමු කරන්න SMS දාන්න. ඒකේ නිස්සද්ද භාවය කියලා කියන්නේ ලෝකෙන් ලැබෙන නිස්සද්ද භාවය නෙවෙයි. Tamange නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න ඒ මනසයා ගිය පාරේ හුලඟක්වත් මාරයට අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. අවසාන ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ මෙම අවස්ථාවෙන් පසු මට ධර්මදර හිමිනමක් හමු නොවේ. එබැවින් මෙම වැදගත් ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් දෙනමනවා. මා තුළ පවතින සෞඛ්‍ය තත්ත්වය අනුව අවසාන මොහොත බොහෝ දුර නොවේ. චුතිසිත ඇතිවන අවස්ථාවට සිත සකස් කරගත යුතු අරමුණක් පෙන්වා දෙන්න. එය දැන් සිටම හුරු පුරුදු විට කුමන ආකාරයට මරණය සිදුවත් පුහුණු කරන ලද දේ උපකාර වනු ඇත. මෙම කර්මස්ථානයේ දෙව්ලෝ ගොස් සැපවිඳ ආපසුයේම හෝ නැවත මනුෂ්‍ය ලෝකයට පැමිණීමක් නොවිය යුතුය. තෙරුවන් සරණයි. ඉරියව්ව. තමන් ඉන්න ඉරියව්ව මරණ මොහොතේ ඉන්න ඉරියව්ව මේ ඉරියව්වක්ම තමයි. ඒක වෙනසක් නැහැ. කොතනකාරී ඉරියව්ව තමන් දන්නවනම් ඉරියව්ව දන්න මනුස්සයාට ඉරියව්ව දැනගන්න මනුස්සයාව මායයට පේන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. තමන් ඉන්න ඉරියව්ව තමන් දන්නවනම් ඒ කෙනාට මායාව පේන්නේ නැහැ. ඒකට මායාවට සැලසුම් කරන්න බෑ. එනනම් එයාට මරණය හරහා යන්න පුළුවන්. අපි මේ විඳවන්නේ මායාවට ලක් වෙන්නේ කෙලස් කරන්නේ ඉරියව්ව අසලක හැරීම නිසා ඉරියව්වට අනදර කිරීම නිසා. ඒ සමේ ලැබිච්ච මනුස්සාත්ම භාවයේ වගේම ඒකේ තියෙන ඉරියව්වත් එක්ක ජීවත් වෙනවා නම් යා නිවන් නිවන තමයි. අමරණීයයි. කොච්චර අමාරුද කියලා බලන්න. අපිට ඕනේ අනුන්ගේ ඉරියව් බලන්න. නැටුම් බලන්න. හැඩතල බලන්න. ඒ හැම එකකින්ම වෙන්නේ තමන්ගේ ඉරියව්ව මතක. ඒ නිසා හැම වෙලාවෙම තමන් ඉන්න ඉරියව්ව දන්නවනම් මාරට අහු වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. දැන් දැන් ඔය ඉන්නේ ඉරියව්ව තමයි ඒ වෙලාවෙත් ඉන්න බය වෙන්න එපා. ඔය දැන් ඉන්න ඉරියව්ව දන්නවනම් ඒ වෙලාවේ හරි. තමයි ඉන්නේ ඉරියව් හතරකනේ. ඊටගෙන හරි ඉන්නේ. මරණය මෙනෙහි කිරීම තමයි සිද්ධ වෙන්නේ දැන් ඔය ඉරියව්ව බලනකොට. දැන් මේ ඉන්නකොට ඉරියව්ව මෙනෙහි කරනවා කියන්නේ මරණය තමයි. ඒක දැකපු මිනිහට මරණ වෙලාවේ අලුත් ආයෙ වන්තිය කරන්න දෙයක් නැහැ. Taman ඉන්න ඉරියව්ව දැන් මෙනෙහි කරනවා නම් ඒක 100%ක්ම මේක තමයි නිවන කියලා හිතාගන්න. අමරණීය කියලා කියන්නේ ඉන්න ඉරියව්ව දාන්න එක. වෙන්න මොකක්වත් නැහැ. ඒකෙම පිටලා තියෙනවා නම් හිත. true. දුර්ලා කියන්නේ මම දන්නේ ඉතින් ආයෙත් බල්ලා ඉඳලා බල්ලා කරන්න ඉරියව් ඉන්නකොට හිතවිලි එනවද කියලා. නෑ නෑ දැන් මාන වෙලාවට. හරි දැන් ඉන්න වෙලාවට බලන්නකෝ. දැන් ඉන්න වෙලාවේ හිතවිලි එනවද බලන්නකෝ. එතකොට මරණ වෙලාවට toy ඉරියවමයි ඉන්නේ. ඒක ගන්න කවුරක්වත් දෙන්නේ නෑ. එහෙනම් දැන් ඉන්න ඉරියව්ව බලලා මරණට ඇහත් වෙන ක්‍රමයෙන් මම අහලා තියෙන්නේ. දැන් ඉන්න ඉරියව්වේ හිතවිලි එන හැටි බලන්න. ඒකමනේ රිහර්සල් වෙන්නේ අතෙන්දී. නැත්නම් විශේෂ වශයෙන් මුණාකත් උදානක් වෙන්නුනව නැද්ද? දැන් ඉතින් මම සූදානම් වෙලා නැහැ හිතන්න මරනවා කියලා ලියලා තියෙන ඉතින් මම මම මේ සූදානම් කරා. ඒක වෙලා මම කරන්න ඕනේ ඒක. ඒ මම ඒක ඒක දී ඇති දාතකේ වල. දී ඇති தත්යන්. සූදානම් වෙන්න දෙයක් නැහැ. මොකද්ද? ඒක දී ඇති தත්යක් නේ දීලා තියෙන්නේ මම ළඟදී මරනවා කියලා ලියලා තියෙන්නේ. ඒ නිසා සූදානම තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. <laughs> මේ දැන් ඉන්නේ ඉරියව්ව මෙනෙහි කරන්නේ. එයින් එහාට මරණයක් නෑ. මේ ඉනිරව දන්නවනම් මරණයට සූදානම්. ඒතකොට දැන් සිතුවිලි ආවහම ද අපි කිම උදාහරණයක් දැන් දැකලා තියෙනවා හිත ඉඳගෙන ඉන්නකොට හිතවිලි ඇවිල්ලා තියෙනවා. දැන් ඉඳගෙන ඉන්න ඉරියව ඉඳගෙන ඉන්න ඉරියව දැන් ඉඳගෙන ඉන්න බව දන්නවා. ඒක 100ට 100ක්ම ඒක ඉඳලා බලන්න. ඒතකොට හිතවිලි එනවද කියලා? ඉන්න ඉරියව්වේ ඉඳගෙන ඉන්නවා කියලා දැන් පොට්ටේට හද වෙලා තියෙනවා. ඒ ටික විතරයි. ඒක ළමයි නිවන කියලා හිතාගන්න. ඒ වර්තමාන මොහොතේ මේ තියෙන දැනුම තමයි නිවන කියන්නේ. උගෙන් පණින්න දෙන්න එපා. හිත අතීතයට අනාගතයට අරයට මෙහාට අතෙන් මෙතෙන් ගියොම හිතා ගන්න පිටපැන්නා. ආපහු ගෙනල්ලා තියාගන්න. දවසේ වැඩි වේලාවක් ඉන්න ඉරියව්වේ හිත තියන්න. ඉඳගෙනම නෙවෙයි. ඉරියව්ව. ඉඳගෙන හිටියත් හිටගෙන ඉන්න බව දැනගන්න. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න. කනකොට කන බව දැනගන්න. ඇක්සිඩන්ට් එකක් වුණා කියන්නේ සාමාන්‍යයෙන්. ඇක්සිඩන්ට් ඉරියව්වක් තියෙනවනේ. එතන වේදනාවක් තියෙනවනේ. ඒක නිසා මේ දැන් මම මේ කියන දේ කරන්නේ නැතුව තර්ක ගෙනත් දාගත්තොත් මම මේ කියන සරලකමවත් ගන්න බෑ. දැන් අද ඉඳලා දැන් අද ඉඳලා දවස් තුනක් තියෙනවනේ. දවස් හතර ඒකෙදි ඉඳගෙන ඉන්නකොට පරියන්කේ බලන කොච්චරලා මම ඉඳගෙන ඉන්න බව දන්නවා. ඇවිදිනකොට බලනවා මම ඉඳගෙන නෑ දැන් ඇවිදිනවා. ඒ වෙනස කොච්චර තේනවද? එතකොට කනකොට බලන්න මම ඇවිදිනවත් නෙවෙයි ඉඳගෙනත් නෙවෙයි කනවනේ. අන්නේ ඉරියව්ව පිළිබඳ මට වார்த்தාවක් දෙන්න එක විනාඩි 5ක් දීලා මං කියලා දෙනයි ගායක. ඒක ධර්මයට අදාළ වෙන්නේ නැහැ. එහෙමයි. ඒක තමයි ධර්මය කියලා කියන්නේ කියලා හිතා ගන්න. කොළු පුස්කොළ පොතක් කරන් ලියා ගන්න ඒක. ඕක තමයි ධර්මය කියන්නේ කියලා. නෑ සයනත මම මේ ප්‍රශ්න ඇහුවේ මොකද දැන් අපි නෑ අපි දැන් මේ ඔක්කොගෙන් වෙලාව ගන්න නිසායි මම කියන්නේ. දැන් හෙටත් අහන්න ඕක. ඉන්න ඉරියව්වට ගිහිල්ලා දැන් අපි පැයක පාටි වෙනවනේ. කොච්චර වෙලා ඉරියව්වේ ඉන්න පුළුවන්ද බලන්න. මම මේ ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද බලන්න. සක්මන් කරනකොට බලන්න මම ඉඳගෙන නෙවෙයි දැන් විදින බව දන්නවද කියලා බලන්න. අන්න ඒ ටික මට වාර්තා කරන්න මම ඊටු ටික කියලා දෙනවා. ඒ ටික තේරෙනවද? ඒක නිසා මූලික උපදේශ පන්තිය දෙන්න. ස්වාමීන් තේරෙන්නේ නැති කෙනාට අයිතියක් තියෙනවා ඉල්ලන්න. අපිට අයිතියක් නැහැ ඒක වළක්වන්න. ඒක උගන්වන්නේ ඉඳගෙන ඉන්නකොට මම ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඇවිදිනකොට ඇවිදින බා ඉඳගෙනකොට දැනගත්තට පස්සේ ඒක හුස්ම ගන්න එක පිටේයි. ඇවිදිනකොට දැනගත්තට පස්සේ වම දකුණ වැටෙයි. වම දකුණ වැටුන්නේ නැතත් ආනාපානෙ වැටුන්නේ නැතත් ඉන්න ඉරියව්වේ මම ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉන්නවා කියන එක කොච්චර අත්දකින්න පුළුවන්ද කියලා මට පොඩි වார்த்தාවක් දෙන්න හෙට. දැන් මොකක් හරි කරන්න ඕනේ කියලා. එහෙමයි. හරි හරි කුසල දැන් එතනදී අකුසල අකුසල නෑ නේ මං කියන්නේ එහෙම කරන හැම එකක්ම අකුසලයක්. ඒක තමයි ඒක තේරුම් ගන්න බැරි. ඒක ඉන්ඩෙන්ටි මං කියනකොට තේරෙන්නේ නැත්නම් මම මොකද කරන්නේ? වහන්නයි. <laughs> නෑ හොඳට තත්ත්වෙන්න දෙකක් ගහනවා ඊට පස්සේ. එතකොට හොඳටම තේරෙනවා. හිතා ගන්න මොනවා කරත් අකුසලයක්. යමක් නොකර ඉඳගෙන ඉන්න බව දැන ගන්න පුළුවන් ද කොච්චර වෙලා. ඇවිදිනකොට ඇවිදින බව දැන ගන්න. ඒක තමයි ලොකුම ධර්මය. කරන හැම දෙයක්ම අකුසල් කියලා හිතා ගන්න. ඒක අපේ හිතේ හැදිච්චකමට කරන දේ. දැන් ධම්මජීව හැමදෙකම මොකද්ද මට ඉඳගෙන ඉඳගෙන බව දැනගනි. ආන්න ඒක බාර ගන්න ඔළුවට ඒකල මට හෙට දෙන්න පොඩි වார்த்தාවක්. ඒකේ විස්තරේ. නැරෙන්න ඉස්සෙල්ලා මම වැඩේ කරලා දෙන්න. right අපි යනවා last question. අවසරයි ස්වාමින් වහන්සේ. Venerable Dhammajiva Mahathera Can you explain the most effective way of doing walking meditation? I used to do fast walking and slow walking while concentrating on my feet? Is there a better method to improve? As far as there is an effort, walking is not perfect. Walk up to the point, it is happening effortlessly and fully aware the walking posture. With respect to sitting posture, moment you comes to know the walking happened effortlessly, I am 100% Oh yeah, now I am not sitting, now I am not standing, now I am not lying, I am walking. That's a perfect, that is called the least frictional part. That's a comfort zone. So at the beginning you have to do, you have to familiarize, you have to customize yourself to get the proper speed and everything and let the body knowledge to walk so much so it is almost happening than doing or effortless and fully be aware of that walking posture that is the maximum That's my question. Uh, so at that point, are you thinking about the left and the right? that it is effortless. Any thinking is effort. Any noting is effort. So you know the holistic, the whole unit, the walking posture. Be aware. හොඳයි අපි අරගෙන තියෙන විනාඩි 27ක්. විනාඩි 27ක් වැඩිපුර ඒ නිසා අපිට වාඩි වෙන්න වෙන්නේ අපි 30ක් ගත්තයි කියලා හිතමු. විනාඩි 45ක් වාඩි වෙලා වින වක්සක්ම කළ විනාඩි 45ක් සක්මන්ත ගන්නවා. ඉතුරුලා තියෙන පැය එකමාර දෙකට බෙදලා විනාඩි 45ක් සක්මන් කළා විනාඩි 45ක් අපි පරියන්ක භාවනාවට යනවා මම දකිනවා මේ ධර්ම සාකච්ඡාවට සහභාගීත්වය හොඳට ලැබෙනවා වැඩි වෙනවා මම හිතනවා මේකට වෙලා ගත්තට පාඩුවක් වෙන්නේ නැහැ මොකද මේක අවශ්‍යයි වැඩිට බහින්න ඉස්සලා දැනගන්න එපා මොකද්ද වෙන්නේ කියලා ඒ නිසා මේ ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙන ක්‍රමය හොඳයි. ඒක කාටත් වගේ දිරව ගන්න පුළුවන් මට්ටමක තියෙනවා. ඒ සඳහා අපි පැය භාගයක් අප කැප කරයි කියලා කනගාටු වෙන්න දෙයක් නෑ. අපි 3යි 90යි කියන වෙලාව 3යි තියෙන්නේ. ඒක පැය දෙකක් වගේ අරගෙන තිනවා. ඒ නිසා අපි 4යි කාල වෙනකන් පරියන්ක තක්ම කරනවා. 4යි කාලේ ඉඳලා 5 දක්වා පරියන්ක කරනවා. සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි